සාරියත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා අත්තනාම සුදං තේන නාතං ලබ්ධි දුර්ලභං තේ සම්හා සම්පන්න තේවත්නි ඒ සෑම කෙනෙක්ම වාගේ දන්නවා ඇති මෙම ධර්ම දේශනාව පැවැත්වීම ඇතුළු මේ පින්කම් මාලාව පවත්වන ලබන්නේ දැනට වසරකට පමණ පෙර දිනයේ සංඝා ජයවර්ධන මහත්මයා සිහි කරලා ඇත සංකේතණීයම සඳහා බව. අපට මේ ධර්මයේ දේශනා කිරීමට ඇරයුම් කරන විට සරල ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන ලෙසට අපිට සරල ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන ලෙසින් අපිට සිහිපත් කිරීමක් කළා. එම නිසා මෙම සෑම දිනකම වගේ ප්‍රයෝජනයක් ගත හැකියි. එම නිසා මෙම සෑම දිනකම වගේ ප්‍රයෝජනයක් ගත හැකි වන ආකාරයේ සරල ධර්ම දේශනාවක් පැවැත්වීමටයි අප අදහස් කරන්නේ. අපගේ ධර්ම දේශනා අසලා පළපුරුදු අයට මේ දේශනාව සමහර විට ප්‍රාථමික අධ්‍යාපනික සේවයේ සිටින කෙනෙකුට කරන මොන්ටිසෝරි බණක් වශයෙන් තේරෙන දක්වනවා. එසේ වෙතත් මේ සෑම දිනකට මේ තේරුම් යායුතු නිසා තේරුම් ගැනීමට පහසු විය යුතු නිසා අපි ඒ සාමය සරල වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙන්න ධර්ම දේශනාවට මාස්ත්‍රපාව වශයෙන් ලැබූ ඒ ධර්ම ගාථාව ධම්මපදයේ හස්තවග්ගයේ සඳහන් වන ගාථාවක් මේ සිටින කුඩා ළමුන්ට සපමා තේරුම් ගන්නට හැකි වන පරිදි මේ ගාථාවේ නිධාන කතාව අපේ පළමුවෙන් ප්‍රකාශ කරනවා සාමාන්‍යයෙන් අප නිධාන කතා ධර්ම කතා වෙන දේවල් අපේ ධර්ම දේශනාවල ඉදිරිපත් කරන්නේ නමුත් මෙතන කුඩා ළමුන් රාශියක් සිටිනවා ඒ අයගේ ප්‍රෝජනය සඳහා පමණක් වශයෙන් ඒ ධම්ම ගාථාව සීමට හේතු කතාව අපි ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ සදා කරුණ කාන්තාවක් දෙමාපියන්ගේ ඇවිසිලිකම නිසාම ස්වාම ප්‍රදේශ සමග විවාහ වුණා. ඇයට කිසිම කැමැත්තක් තිබෙන්නේ නැහැ විවාහ වීමට දෙමව්පියන්ගේ අවශ්‍ය ඉල්ලුවා මහාන වීම සඳහා. කෙසේත් දෙමව්පිය අවශ්‍ය දුන්නේ නැහැ විවාහ කර දුන්නා. එක කාලයක් ගියාට පස්සෙ ඇයගේ ස්වාම පුරුෂයාගෙන් අවශ්‍ය ඉඳාගත් මහණ වෙන්නට ඇය ගොස් මහණ වුණා. මහණ වෙලා ටික දවසක් යනකොට ඇයට දරුවෙක් පිළිසඳාරගෙන දරු ගැබක් පිහිටා සිටපු ආකාරයේ දර්ශනය වන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සිදුවී ඇති කොහොමද යථා පරිදි නමුත් විශාඛ මහ උපාසිකාවයතුළු වෙනස් ප්‍රභූ අයට මේ පිළිබඳව සැලකරලා මේ ගැන විමසා බලන්න තියෙනවා කියනවා. ඉතින් ඒවා තීරණය කළා මේ දරුගව පිළිසලා තිබෙන්නේ මහාන වීමට ප්‍රථමයෙන් මහාන වුණාට පසුව නෙවෙයි කියලා. එමේසා බුදුරජාණන් වහන්සේ ඇයට අවසර දුන්නා ඒ පැවිදි ජීවිතයේ දිගටම ගත කරන්න. දරුගේ බස්සහිතව කිසිම කෙනෙක් ඇයට නිඳා අපහාස කළේ නැහැ සමාජයෙන් ඇය කොන්නුනේ නැහැ දෝෂාරෝපණය කළේ නැහැ ඇයට මොකද දන්නා ඇගේ වරදක් නෙවෙයි මහාන වීමට සිද සිදු සිදුවීමක් මේක කියලා මේ දරුවේ ප්‍රසූත කලා කියන දරුවේ කය ඔහු බාඩ කළා ඒ කියන දරුවාට සමාන හඳා ගැනීම සඳහා රජතුමා ටික කාලයක් මම හදාගෙන මහාන කලා ඉතා කුඩා කවිදීදී මේ කුඩා දරුවා දැන් මහණෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේට යම් යම් රසවත් දේවල් එහෙම ලැබෙන විට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අන්හාම් අනිත් හාමුදුරුවන්ට ඒ ළමයාගේ නම කාශ්‍යප මේක ගිහිල්ලා කාශ්‍යපට දෙන්නේ කියලා. එතකොට අනිත් හාමුදුරුව අහනවා හතරස්ස කස්සපස කුයි කාශ්‍යප හාමුදුරුවන්ලද මොකද හේතුව මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩ සිටියා එම නිසා එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කුමාර සත්පස්ස කුමාර සත්පස්ස අර පොඩි කාංශකට කුමාර කියන්නේ දරුවෙක් පොඩි එක්කෙනෙකුට කියන වචනයක් ඒක නිසා ඒ හාමුදුරන්ගේ නම කුමාර කාංශක නමින් ප්‍රසිද්ධ වුණා දැන් මේ කුමාර කාංශක ස්වාමීන් වහන්සේ නබෝ කලකින් අදහත් භාවයට පත් වුණා නමුත් ඇයගේ මාතාව කුමාර කස්සප මාතාව සමාජයේ දරුවා ගැන සෙනෙහසින් ගැන සිත සිත සිටියා විනා භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්නට හැක කිසිවෙක්ම හැකියාවක් ලැබුණේ නැහැ. භාවනා කරන්න දෙකේ සෑම වෙලාවටම සමාජ සිහිනා සමාජයේ පුතා තමා දැකපු නැති සමාසලසල් කරපු නැති ඒ පුතා සිහිවන නිසා ඇයට භාවනාව නිසි පරිදි කරගන්නට නැහැ කියලා. මෙලෙසින් අවුරුදු 12ක් මගතරින් ගියා. අවුරුදු 12කට පසුව ඒ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ පාරේ වඩිනවා ඒ කුමාර කාශ්‍යප මාතාවත් දැන් ඉස්සරහට යනවා සමාජයේ පුතා දැක්කා පුත්‍ර සේනෙන්නේ පිළි පුතුරා යනවා එම නිසාම ඒ පුතා ළඟට ගොස් අම්මා කෙනෙක් පුතෙකුට දක්වන සුරතල් බසින් ආදර බසින් කතා ගන්න පටන් ගත්තා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ කිසිම ගණනක් ගත්තේ නැහැ. කිසිම සැලකිල්ලක් දැක්කේ නැහැ. තවම බැරි වුණාද ඔබට පුත්‍රසනේ අයින් කර ගන්නට කියලා ගණන් ගන්නෙත් නැතුව යන්නට ගියා. මේකේ කුමාර කාශ්‍යප මහසාව කල්පනා කළා. මම අවුරුදු 12ක් තිස්සේම මෙලෙණි පුතේ නිසාද දුක් විඳිනා කල්පනා කරලා සිටී. මට ආදරයෙන් වචන මාත්‍රයක්වත් කතා කරේ නැහැ. මට ආදරයක් දැක්වියත් නැහැ. මෙවැනි පුතෙක් ගැන මා හිත සිතා කල්පනා කරලා සිටපේක කොතරම් මෝඩකමක්ද කියලා ඒක තේරුණා. පුතාගෙන තිබුණු සෙනෙහස අතහැරියා. මෙන්න මේ සෙනෙහස අතහැරපු නිසාම එදා භවනා කළා භාවනා කරලා එදාම රහත් වුණා. මෙන්න මේ රහත් භාවය ලැබීමට ඒස වාසනාව ශක්තිය තිබෙන බව දුක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මගත සහිතවම පැවිදි ජීවිතය ගත කරන්නට අවස්ථර දුන්නේ. මේ කතාව අරමුණු කරගෙන ධම්සභා මණ්ඩපයේදී වික්‍රම මහන්සියලා කතා බහ කළා. අන්න එහිදී තමයි බුදුරජාණන් වහන්සේ අප අර්ථයෙන් කියපු ගාථාරත්නයේ දේශනා කොට වදාළේ අත්තාහේ අත්තනානාතරෝ කෝණාතෝ පරෝක්ෂය අත්තනාව සුදම් තේන නාසං ලබති දුර්ලභං මේ කෙටි අදහස් මෙන්න මේකයි සමාත සමාගේම පිහිටයි අත්තාහේ අත්තනානාතරෝ කෝහිනාතෝ පරෝසියා වෙන කවරෙක් නම් Tamanට පිහිට වෙද්ද අත්තනාව සුදන්තේන සමාගේ ආත්ම භාවය සමාගේ සිත මනවින් দমনය කරගත්තු තැනත්තා නාසං ලබ්ධේ දුර්ලභං දුර්ලභෝ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා ලබනවා මේකයි ගාථාවේ තේරුම එතකොට මේ ගාථාව කියන්නට හේතු ඒ කුමාරකාශ්‍යප වංශාවට අවුරුදු 12ක්ම නිවන් අවබෝධ කරගන්නට නැතුණු කාරණාව මේ තේරුම් ගන්නට ඕන. දරුවා කෙරෙහි සෙනෙහසින් ආදරයෙන් බැඳිලා ඒ දරුවා ගැන නිතර නිතර සිහිපත් කරලා සිටපු නිසා ඇයට මාර්ග ඵලයක් ලැබලා නිවන් ලබන්නට නැති වුණා. යම් කෙනෙක් නිවන් ලැබීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ භාවනා කරන අවස්ථාවේදීවත් අතුම වශයෙන් සියලුම බැඳීම් අත්හැරලා භාවනා කරන්නට පුරුදු වෙන්නට ඕන. තමන්ගේ දරුවන් වෙන්නට පුළුවන් සහෝදර සහෝදරියන් වෙන්නට පුළුවන් දෙමාපියන් වෙන්නට පුළුවන් කවරෙක් හෝ වෙන්නට පුළුවන්. ඒ අය කෙරෙහි ඇලීමක් තිබෙන තාක්කල් බැඳීමක් තිබෙන තාක්කල් මේ ඇලීම් බැඳීම් සහිතව සිත තුළ ඒ ඇලීම් බැඳීම් සබාගෙන භාවනා කරන තාක්කල් කෙනෙකුට නිවනින් සැනසෙන්නට නිවන්වත් දකින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමාජයේ සිත තුළ එවැනි ඇලීම් තියනවා නම් එවැනි බැඳීම් තියනවා නම් භාවනා කරන අවස්ථාවේදී පමණක් හරි ඒ සියලුම ඇලීම් බැඳීම් අත්හැරලා භාවනා කරපු කෙනෙකුට පමණයි නිවන් ලබන්නට පුළුවන් වන්නේ. ඒ නිවන් අවබෝධ කර ගන්නට නම් මේ සියලුම සංස්කාර අපේ සිතින් අතහරින්නට අපට සිදු වෙනවා. විසංඛාරගතං චිත්තං කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සංස්කාර විරහිත තත්ත්වයට සිතපත් කර ගන්නට ඕනේ නිවන් ලබන්නට නම් මේ தත්ත්වය උද්ගත කර ගන්නට බෑ එක එක්කෙනා කෙරේ බැඳිලා එක එක දේවල් කෙරේ ඇලිලා ඒ ඇලීම් වලින් බැඳීම් වලින් තුව කටයුතු කරනවා නම් එම නිසා ඒ භාවනා කරන කාල පරිච්ඡේදයේදී අන් වෙලාවේදී නැහැ තුනත් ඒ භාවනා කරන කාල වේලාවේදී පමණක් වත් යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් ඒ සීලෝම ඇලීම් බැඳීම් ආදරය පිළිගැනීම ආදී සියලුම දේවල් සිටින් අතහැරලා නිදහස් සිතකින් යුතුව භාවනා කරන්නට පුරුදු පුහුණු වෙන්න ඕන. එතකොට මේ ගාථාවේ දැක්කෙන අස්සාය ලක්ෂණ මොනවාද? කෝරිනාතෝ පරෝෂියා කියන පද දෙකක්. සමාජය සමාජයේම පිටා එදෙන කවරෙකුනම් සමාජයට පිට වෙයිද? මෙයාට කල්පනා වෙන්නත් පුළුවන්, හිතෙන්නත් පුළුවන්. ඇයි අපිට පිට වෙනානේ නැද්ද? අපේ දෙමව්පියෝ අපිට පිට වුණා. දෙමව්පියන්ගේ හෝ යම් කිසි වැඩිහිටියෙකුගේ පිටක් කරනක් නැත්නම් කුඩා දරුවෙකුට කවදාවත් වැඩෙන්නට බෑ. දිනුවන්නට ලොකුවන්නට බෑ. ඒ අවශ්‍යයි ඒ උපකාරයේ ඒ ඒ පිට. ඉතින් අපිට දෙමව්පියෝ පිට වුණා පුංචි කාලේදී දෙමව්පියන් අපට කොච්චර පිහිටුණාද දේවානම් දෙමව්පියන් දිගෙන දෙමව්පියන් අපට දැක්වූ ඒ උපකාරයට කළගුණ සලසන්නට අපට කොහෙත්ම හැකියාවක් නැහැ අවුරුදු 100ක් තිස්සේ දෙමව්පියන් දැකපත්තාන කළා එනිසා දෙමව්පියන් සැලකීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් නමුත් දෙමව්පියෝ අපට පිළිතුරුනා යම් ආකාරයකින් මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ ආකාරයේ පිටක් ගැන නෙවෙයි අපට ගුරුවරු පිළිතුරුනා නොඑක ආකාර විශ්වාසන කරන ගැනීමට අපගේ අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා ගුරුවරු අපට බොහෝ ආකාරයකින් දීලා නමුත් ඒ ඇයට පිළිපෙන් වන්නට නැති කරුණක් තිබෙනවා. අපේ අසන්නයන් අපිට පිළිපෙ වෙනවා, අපේ නෑදෑයන්ට මිත්‍රයන් අපිට පිළිපෙ වෙනවා. ඒ වගේම සමහර විට අප අසුරු කරන ස්වාමීන් වහන්සේලා අපිට පිළිපෙ වෙනවා. මේ අය කොටෙක් අපිට පිටුනත් ඒ සෑම පිළිකප්ම ලෞකික දේවල් සම්බන්ධයෙන් පමණයි. මේ කිසි කෙනෙකුට පිළිත වන්නට නොහැකි කරුණු තිබෙනවා. දැන් අපි ජරාවටපත් වෙන මහලු භාවයටපත් වෙනවා. කිසිම දෙයකට ඇවිල්ලා අපිට පිළිදවන්නට බෑ. අපි මේ මහලුකම නතර කරන්න අපේ මහලු වෙනක නතර කරලා අපේ කර්ම භාවයෙන්ම සම්බන්ධට පුළුවන් සමතේ මේ ලෝකයේ කිසිම තැනක සිටියෙක් නැහැ. ඒක නිසාම ජරා දුකට පිහිටවන්නට කිසිවෙක් මේ ලෝකේ නැහැ. අපිට කර්මානුරූප විවිධාකාර රෝග පීඩා ඇතිවෙනවා, ව්‍යාධි දුක් පැමිණෙනවා. මේ ව්‍යාධි දුක් වලට පිහිටවන්නට කිසිවෙක් අපිට නැහැ. අපට උපස්ථාන කරන්නට පුළුවන් දොස්තර කෙනෙක් දෙහෙත් දෙන්නට පුළුවන් තමන්ගේ දූ දරුවන් සහෝදර සහෝදරයන් ආදීන් අප උපස්ථාන කරමින් රැකබලා ගන්නට පුළුවන් නමුත් කර්මානුරූපව රැඳෙන ඒ රෝග පීඩා වලින් වළක්වා ගන්නට සමත් කෙනෙක් නැහැ. ඒවා ඒකාන්තයෙන්ම සිදු වෙනවා. ඒ වගේම අපට නොඑක ආකාර කර්ම විපාක වලින් මුද්දත වෙන නොඑක ආකාර දුක් ගැට කම්කටොළු අනතුරු ආදියට බඳුන් වන්නට අපට සිදුවන්නට පුළුවන් මේවා ශක්තිය දවන්නට කිසි කෙනෙක් නැහැ. ඊළඟට අපි මරණයට පත් වෙනවා මරණයට පත් වෙන විට එකම තත්පරයක්වත් ජීවිතයේ තව දිග්ගස්සලා දීලා මේ මරණය සමා කරන්න පුළුවන් සමතෙක් නෑ මරණය නතර කර දෙනවා සබක් ඒක නිසා මරණයේදී කාටවත් පීඩාවන්නට හැකි කමක් නෑ මරණ මොහොතේදී පහළ වන අවසාන ප්‍රතිශතයේ පවතින ස්වરૂපය මත කෙනෙකු දුගතියක හෝ සුගතියක උපදිනවා රහත් වූ සෑම කෙනෙකුට මේ දේ සිදු වෙනවා. ඒ රහත් වූ සෑම කෙනෙක්ම නැවත උපදින අවස්ථාවේදී පහ ඒ කියන්නේ මරණ අවස්ථාවේදී පහළවන සිතට අනුකූල උපදින සත්‍යය මඟහරවන්නට පුළුවන් සමතෙක් මේ ලෝකේ නැහැ. ජාති දුකට පිටවන්නට කෙනෙක් නැහැ. මේ ආදී වශයෙන් ජාති දුක් තිබෙනවා, ජරා දුක් තියෙනවා, ව්‍යාධි දුක් තිබෙනවා, මරණ දුක් තිබෙනවා. මේවා දුක්ඛ සත්‍යයේ සමහර කොටස්. මේවාට අප මෝනපාන විට මේවාගින් නලක්වන්නට සමත් කෙනෙක් මේවාට පිළිගන්නට සමත් කෙනෙක් නැහැ. මේදී මට කල්පනා කරන්නට කල්පනා වෙන්නට පුළුවන්. ඇයි අපිට බුදුරජාණන් වහන්සේ පිළිත වෙනවා නේද? ධම්මරත්නය පිළිත වෙනවා නේද? සංඝරත්නය පිළිත වෙනවා නේද කියලා. අපි ස්වර්ණ යන බුදුරජාණන් වහන්සේ ධම්මරත්නය සංඝරත්නය සතර දුකින් මිදීම සඳහා සංසාර දුකින් මිදෙන්න සංඝාගත ඥානන් වහන්සේ සරණ යනවා ධම්මේ සරණ යනවා සංඝයා සරණ යනවා කියන අදහසින් හේතුව බුද්ධං සම්ණං ගච්ඡාමි ආදී වශයෙන් මේ සරණාගම පාඨයම පවා කියනවා. නමුත් මේ කිසි කෙනෙකුට ඇලෙන්නලා සත්‍ය වශයෙන්ම පිළිගන්න හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝක සත්‍යයට පිළිගන්නේ හරියට දොස්තර මහත්මයෙක් දෙදෙකුට පිළිගන්න ආකාරයෙන් අපිට ලෙඩක් දුකක් හැදුනාට පස්සෙ අපි යනවා දොස්තර මහත්තයා ගාවට දොස්තර මහත්තයා අපගේ ලෙඩේ තීරණය කරනවා මෙන්න මේ ලෙඩේ කියලා ඒ තීරණය කළා බෙහෙත් පට්ටෝරුවක් දෙලා දෙනවා බෙහෙත් දෙනවා ඒ බෙහෙත් පට්ටෝරුව අරගෙන ගොස් බෙහෙත් ලබාගෙන ඒ බෙහෙත් බීලා නිසි පරිදි පිළිපැදලා රෝගී සුව කර ගැනීම රෝගියා සුඛකාරියක් විනා ඒක දොස්තරගේ කාර්යයක් නෙවෙයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට මේ සංසාර සාගරයෙන් ඇතර වීම සඳහා අවවාද උපදේශ අනුශාසනා දෙනවා. ඒවා පිළිපදිනට ඊයේ පුද්ගලයා සතුකාරයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තුන්නේ කිත්තං ආසප්පං අක්ඛාකාරෝ තථාගතෝ කියලා. මමනේ ඔබලා ඔබලා විසින්ම උත්සාහ ගත යුතුයි. කුමක් සඳහාද මේ සංසාර දුකින් මිදීම සඳහා තුම්මේ චිත්තංවා සබ්බං අක්ඛාදාරෝ තථාගතා බුදුවරෝ මාර්ගයේ ත්‍යාදනයක පමණයි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අසංග රත්නය සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝ සංඝ රත්නය සරණ ගියා සංඝයා වහන්සේ කෙනෙක් කරන්නේ ඒකමයි මාර්ගය කියලා දෙනවා මෙන්න මේ විදිහට කටයුතු කරන්න මේ විදිහට මේ විදිහට මේ විදිහට පිළිපදින්න දෙය කියලා මේ විදිහට පිළිපැද්දොත් මේ සංසාරයෙන් ගැලවෙන්නට පුළුවන් නේද? මේ විදිහට පිළිපැද්දොත් මේ ලෝකාර්ථය සිදුවෙනාය. මේ විදිහට පිළිපැද්දොත් පරලෝකාර්ථය සිද්ධ කරගන්නට පුළුවන් කියලා සංඝ රත්නය අපට අවවාද ධර්ම ශාසනා කරනවා. විශේෂ කිරීම හැර සංඝයාට වෙන කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ අවවාද අනුශාසනා පිළිපදින එක ඒ අනුව කටයුතු කරලා ඒකෙන් ප්‍රතිඵල ගන්නට ඒ ඒ කුසලයා සතුකාරයක් ඉන්නේ පිළිගන්නේ සමන්ත සමන්මයි. දැන් ධම්ම රත්නේ පිට වෙනවා කියලා මම හිතනවා ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔය පොත්පත්වල දැක්වෙන 84000ක් ධම්මස්කන්ධය තිබෙනවා. මේ ධම්මස්කන්ධය ඔක්කොම කටපාඩම් කරගෙන හිටියත් කෙනෙක් ඒ ධර්මයේ කොහොමද පිළිදවන්නේ ඒ ධර්මයේ ගානෝ පිළිපදින්නේ නැත්නම් මේ ධර්මයේ අහන්නේ මේ ධර්මයේ කියවන්නේ මේ ධර්මයේ තමන් අවබෝධ කරගන්නේ සමාගයේ සිටින් තමන්ම කරන දෙයක් ධර්මයේ විසින් කරන දෙයක් නෙවෙයි ඒක ඒ වගේම මේ ධර්මයට අනුව යම් කිසි කෙනෙක් පිළිපදිනා නම් ඒ පිළිපැදීම කරන්නේ මේ බුද්ධයා විසින්මයි. එතකොට ධර්මයේ පිළිපදිනවා කිව්වත් ධර්මය සරණ යනවා කියවත් තමන් තමන් මේ සරණ යනවා සිදු කරගන්නේ. තමන්ගේ පිට තමන්මයි ලබාගන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය තමන්ට පිටවන්නේ. ඔන්න ඒ කියන ආකාරයෙන් තමයි සමාධිය පිණිස සමාමයි. අත්තාසේ උපස්සනෝනාතෝ කෝිනාතෝ පරෝසියා වෙන කිසි කෙනෙකුට ඇවිල්ලා පිළිගන්නට හැකියාවක් නැහැ. මේ කාරණාවෙන් මේ තේරුම් ගත යුත්තේ කුමක්ද? අපේ අන් අයගේ උපිත සරණ මතින් මේ සංසාර විමුක්තිය ලබන්නට යනවා නම් සසර දුකෙන් මිදෙන්නට බලාපොරොත්තු වෙනවා නම් නිවන් ලැබීමට අපේක්ෂාවක් තිබෙනවා නම් ඒක මිත්‍යාවක් තමාම තමාගේ මාර්ගයේ ගමන් කරලා තමාම තමා විසින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරලා සසලෙන් මිදෙන්න ඕන ඒ අනුව කටයුතු කරන්න ඕන. මේක වෙන කාටවත් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මට දැන් බඩගින්නක් තියෙනවා නම් මම කෑවත් මගේ බඩගින්න පිළේ මේ කවරෙක් කෑවත් මගේ බඩගින්න පිළේ නැහැ. මට වතුර පිපාසාවක් කියනවා මම වතුර බිව්වොත් මගේ වතුර පිපාසය සංසිඳේ මේ කවරෙක් කන කවරෙක් හරි වතුර බිවාට ඒකම මට කියලා නැහැ මට යම් කිසි රෝගයක් තියෙනවා නම් ඒකට බෙහෙත් මා විසින්ම ගත යුතු වෙන කෙනෙක් බෙහෙත් ගත්තා කියලා මගේ රෝගේ සොයන්නේ අන්න සැලසුන්න මේ ඇයට මේ සංසාර දුකෙන් මිදීමට නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් අපේක්ෂාවක් තියෙනවා නම් ප්‍රාර්ථනාවක් තිබෙනවා නම් මේ අය විසින් තමාගේ මාර්ගයේ ගමන් කළ යුතුයි එසේ නොකොට කවදාවත් බුදුහාමුදුරන්ගේ සරණ ධර්මයේ සරණ සංඝයාගේ සරණ පමණ නිවන් යන්නට බෑ සමාජය සමාගයන පිටයි අත්තාහි වත්නෝනාසෝ සමාන්ත සමාගයන පිටයි කෝහිනාසෝ පරෝසියා වෙන කවරෙක් නම් සමාන්තර පිටෙයිද කිසිම දෙවියෙකුට බෑ කිසිම බ්‍රහ්මයෙකුට බෑ කිසිම වෙන සමනුස්සයෙකුට අපට ඇවිල්ලා පිටවෙන්න බෑ කිසිම මිනිසෙකුට පිටවන්නට බෑ අපේ පිට අපේ මනසාල පිටේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අත්තායතන අනාතෝ කෝිනාතෝ පරෝෂියා අත්තනාව සුගන්තේන නාතං ලබති බුද්ධං සමාජයේ සිට නැගෙන සම්මනය කරගත් පුද්ගලයාට දුර්ලභෝ නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන් උත්තම වූ රහත් ඵලය පවා ලබන්නට පුළුවන් කියලා. කොහොමද තමගේ සිත දමනය කරගත යුත්තේ? නිවන් යාමට බලාපොරොත්තු වන විසින් විවිධාකාර කුසල කර්ම කරලා බෝධින් වහන්සේලාට බෝධි පූජා කියලා බුද්ධ පූජා කියලා පහන් පූජා කරලා වෙනත් වෙනත් ආකාර කුසල කර්ම කරලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින් කවදාවත් නිවන් ලැබෙන්නේ නැහැ. නැත්නම් එවැනි කුසල කර්මයක් කළා ආමුදුරු රූපින් දුන්නාට පස්සේ මේ කුසල ශක්තිය බලෙන් දෙව් මිනිස්සු විදෙව් මිනිස්සුට පෙළවද ආමයි බුදුන්යි කවර බුදුන් කෙනෙක් හරි දැකන්නවන් ලැබේවා කියලා ඒ කුසල වලින් කවදාවත් නිවන් ලබන්නට බෑ අනිත්‍යයෙන් නිවන් ලැබීම සඳහා මහත් බුදුහාමුදුරුවෝ බුදු වෙනකන් ඉන්න අවශ්‍යකමකුත් නැහැ නිවන් ලැබීමට නම් යම්කිසි මාර්ගයක් තියෙනවා ඒ මාර්ගයේ ගමන් කළ යුතුමයි වෙන මාර්ගයක ගමන් කරලා නිවන් ලැබෙන්නේ ඒසෝව මග්ගෝ නත්සඤ්ඤෝ ඒ තමයි මාර්ගය නත්සඤ්ඤෝ වෙන මාර්ගයක් නෑ ඒක නිසා ඒ දබන්නට දුර්ලභෝ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් යම් කෙනෙකුගේ සිත තුළ තිබෙනවා නම් නිමිත්ත වශයෙන්ම ඔහු විසින් කලේ වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන කොට වදාළ ඒ ඒකායන මාර්ගයේ ගමන් කිරීමයි එකම මාර්ගයේ ගමන් කිරීමයි ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නේ නැතුව ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ගුණ ධර්ම තමයි දියුණු කරගන්නේ නැතුව අවුරුදු 100ක් නෙවෙයි ආත්ම 100ක් නෙවෙයි ආත්ම දහස් ගණනක් තිස්සේ ඔය කාමාවචර කුසල කර කර කර කර කොටෙක් කියන්න බුදුරජාණන් වහන්සේට උදේ සවස සාස්ත්‍රී තුන් වේලම වැඳනදා මල් පූජා කර කර හිටියද්දා දානේ පූජා කර කර හිටියත් බෝධින් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා බෞද්ධ 100ක් තිස්සේ බෝධියට වැඳනදා වැඳනදා හිටියත් නිවන් ලබන්නට බැහැ මේවා කරන්නට එපා කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ ඒවා කළ යුතුයි. නමුත් නිවන් යන මාර්ගයේ කමී. නිවන් යන මාර්ගය ආගත්තන් මාර්ගයේ ගුණධර්ම දිනු කිරීමයි. ඒ ගුණධර්ම දිනු කිරීමෙන් තොරව කිසිදා කිසිලකට නිවන් ලබන්නට බෑ. මෙතෙක් කල කිසිවෙකම නිවන් ලැබලත් නෑ. අනාගතයේ කිසිවෙකම නිවන් ලබන්නේ නෑ. ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැතුව. ඒක නිසා මේ මේ ධර්මය අහන්නේ සංකේතයක් නිසා නෙවෙයි නිවන් ලබා ගැනීමේ ප්‍රාර්ථනාව. මේ මිනිසා කල්පනා කරනවා මා විසින්ම මගේ සීත සීයතු නම් මා විසින්මයි මේ මාර්ගයේ දියුණු කරගත යුත්තේ මම යන මාර්ගයේ ගමන් කළ යුත්තේ කියන්නේ. එතකොට එහෙම නැතුව කවදාවත් වෙනස් වෙනස් කුසල කර්ම කරලා නිවන් යන්නට බලාපොරොත්තු වන්නට එපා වෙන ප්‍රාර්ථනා කළාට කමන්නේ ලැබෙන්නේ. ඉතින් ඕනෑම කුසල කර්මයක් කරලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කොහොඳයි එහෙම තමයි කළ යුත්තේ. කෙසේ වෙතත් නිවන් යන මාර්ගයේ ගමන් කිරීමකින් තොරව නිවන් යන්නට බැරි නිසා අත්නාව සුදම්තේන සමාගයේ සිට මනමින් দমনය කරගන්නට දැනගන්නට ඕන පුරුදු පුහුණු කරන්නට දැනගන්නට ඕන. කරුණ තුනක් මේ දේශිත තුළ ඇති කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දක්වන ත්‍රිසුත්තාව කියලා එකක්. ඉක්මනින් තුන. සීල සමාධි ප්‍රඥා කියලා. මේකට තමයි ත්‍රිසුත්තාව කියන්නේ. සීලය සමාධිය ප්‍රඥාව මේ ත්‍රිශික්ෂා ධර්මයන් පූර්ණේ කරන්නේ නැතුව මේවා දියුණු කරන්නේ නැතුව මේවා පාවට මේ ධර්මයන් වශයෙන් දෙකින් දෙකට දියුණු කරගෙන යන්නේ නැතුව අපි කොතෙක් ප්‍රාර්ථනා කළත් නිවන් ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් කල්පනා කරනවා බුදුන් දැක නිවන් ලැබී නිවන් ලබම්මා කියලා. නැත්නම් මෛත්‍රී බුදුන් දැක නිවන් ලබත්වා කියලා. ඔය ප්‍රාර්ථනා කළ නිසා සමහර විට බුදු කෙනෙක් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෙතෙක් කල සංසාරයේ පුරා බුදු වෙච්ච බුදුවරුන්ගේ ගණන අපේ බුදුරජාණන් වහන්සේ විසින්ම දක්වන අසංකේයයි සංඛ්‍යාව මෙතකේ කියා කියන්නට බෑ කියලා. බුද්ධ අපදාන පාළියේ පළවෙනිම දැක්කන ගාථාවල මේ අති දෙනවා. අසංකේයෝ බුදුගාන බුදුවරු ලෝකේ පහළ වුණා. සමහර විට අපි දැකලා ඇති ලක්ෂ කෝටි ගණන් බුදුවරු. ඒ බුදුවරු කියන බණ අහලා ඇති කියපු බණ ඇයි මේ සංසාරේ මේ විදියට දිගින් දිගට නැවත නැවත ඉපදී ඉපදී මැරෙන්නේ? ආයෙත් ඉපදෙන්නේ නැවතත් මැරෙන්නේ මේ සංසාර දුකේම නිමක්නේ රැකෙන්නේ. ඔය කියපු සීලය සම්පූර්ණ කරලා නැහැ. සමාධිය වඩලා නැහැ. ප්‍රඥාව විශේෂයෙන්ම නිමන්යාමක අවස්ථාව ප්‍රඥාව දිනු කරලා නැහැ. මේ ජීවිතේ අපි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා නම් යන්න ඕනේ කියලා යම් කෙනෙක් කියනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒ අය කවර කුසලයක් කළත් ඔය ත්‍රිශිෂ්ඨා ධර්මයන් පූර්ණේ කලේ නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කත් නිවන් යන්නද බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෛත්‍රී බුදු කෙනෙක් අවශ්‍ය නැහැ අපිට මේ බුද්ධ ශාසනය මෙවන් අවබෝධ කරගන්නට පුළුවන් අදත් පුළුවන් මෙවන් අවබෝධ කරගන්නට ඒක නිසා මේ ත්‍රිශික්ෂාව පූර්ණය කරන්නට ඕනේ සමාජයේ ආත්ම භාවය දමනය කර ගැනීම සඳහා සීලයක් වශයෙන් අදුම වශයෙන් පංච සීල ධර්මයවත් පුළුවන් තරම් දුරට ආරක්ෂා කරන්න බලන්න අද කාලේ පංච සීල සැකෙන මිනිස්සු හොයාගන්නට බැරි තරම් නිර්ලයි ඉතින් එහෙම පංචිල් රැක ගන්නට මොනක් මොනයි කියලා පස්සට වෙන්නේ නැතුව පුළුවන් තරම් දුරට පංචිල්වත් රකින්නට පොඩුද කොහොමද? ඒකෙන් කවදාවත් නිවන් දෙන්නේ සීලේ පිළිදලා සීලය සීල නිස්සා සීලේ ප්‍රතිස්ථාය දස්සාරු සතිපට්ඨානේ භාවේති ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වනවා. සීලේ නිසා සීලේ පිළිපට ගන්න සීලේ ප්‍රතිස්ථා කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් ආදී ධර්මයන් බලනවා භාවනා කරනවා කියලා. එතකොට ඒක නිසා අදුම ගානේ පංචෙන් පද පහවත් ආරක්ෂා ගන්නට පුරුදු වන්න. කැඩුමත් ඒක නැවත වෙන්නේ නැතුව නැවත නැවතත් ආරක්ෂා කිරීම උත්සාහ ගන්න. ඒකෙන් ප්‍රමාණවත් වන්නේ නැහැ. සමාධිය දියුණු වීම තමයි. සමාධිමත් සිතක් නැති කෙනෙකුට තමාගේ ඇඟේ සාපිතේ මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන නියම தත්ය ඒ යථාර්ථයේ කවදාවත් අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. හරියට උපමාවක් කියනවා නම් අපේ තුම්කෝ පිරිසිදු වතුරක් තියනවා පිරිසිදු වතුර යට මණිකක් තිබෙනවා. ඇත්තටි පුද්ගලයෙක් එනවා. ඒ පුද්ගලයා වතුර දෙසේදී බලපු ගමන්ම Tamanට පේනවා ඇතුලේ මණිකක් තිබෙනවා කියලා. අපි හිතමු මේ වතුර බොර වෙලා තියෙන අය කියලා. ඇස් දෙක තිබුණත් පැහැදිලි පෙනුමක් ඇති ඇස් දෙකක් තිබුණත් ඇතුලේ තියෙන දැනක දිස්සන්නේ නැහැ. අපි හිතමු මේ වතුර කැකෑ වෙනවා කියලා. උතු වතුර නටනවා වගේ කැකෑ වෙනවා කියලා. ඇතුලේ තියෙන දේ නියම ආකාරයෙන් දිස්සන්නේ නැහැ. අපි හිතමු මේ වතුර වහා සුළඟකට සෙලවෙනවා, පැල්ලා ගන්නවා වගේ සෙලවෙනවා කියලා. ඇතුලේ තියෙන දේ නියම ආකාරයෙන් දක්ෂණය වන්නේ. මොකද වතුර නිසල නැහැ, වතුර පිරිසිදු නැහැ. අන්නේ ලෙසින් සමාගයේ සිට නිසල නැත්නම් සමාගයේ සිට පිරිසිදු නැත්නම් මේ සමාගයේ ඇඟේ සහ සිතේ තියෙන නියම தත්ත්වයේ නියම ආකාරයෙන් දකින්නට බෑ. සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යථා ගෞතම් පජානාති කියලා මනසාම බුදුරජාණන් වහන්සේ බදාලා සමාධිමත් සිතක් ඇති තැනත්තා පමණමයි මේ ඇගේ සාහිතේ නැත්නම් මේ පංචස්කන්ධ ලෝකයේ ඇත්ත ඇතිසදියෙන් දකින්නේ යථා භූත ඥාන දර්ශනයක් ඇති කරගන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ නියම සත්‍යයේ නියම ආකාරයෙන් දකින්නේ නැතුව ඒ ප්‍රඥාව ඇති කරගන්නේ නැතුව කාටවත් නිවන් ලබන්නට බෑ බුදුරජාණන් වහන්සේ කවස්තාවකදී ප්‍රකාශ කළා මහණෙනි මේ පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වය හරියට දැක්කේ නැති පුද්ගලයා හරියට අවබෝධ කරගත්තේ නැති පුද්ගලයා මේ ජීවිතයේදී දුක කෙලවර කරයි කියන එක කිසිදා සිදුවන්නේ නැහැ කියලා. එම නිසා නිවන් ලැබීමට බලාපොරොත්තු වන පුද්ගලයන් විසින් සමාත පංචශීලයේවත් ආරක්ෂා කරන්නට පුළුවන් නම් ඒකවත් අඩු වශයෙන් ආරක්ෂා කරගන්නට පුරුදු වන්නට ඕන එක ඒකෙන් නැවතෙන්නේ නැතුව ටික ටික හරිය සමාධියක් දිනු කරන්නට භාවනාවක් කරන්නට පුරුදු වෙන්න ඕන. දවසේ පැවිද්දෙන් අඩු වශයෙන් පැය කාලක් භාගයක් වෙන සුළු කාලයක්වත් මොකක් හරි භාවනාවක් කරන්නට යොදා ගන්න. ඔය මෛත්‍රී භාවනා කරන්න පුළුවන් බුදුගුණ භාවනා කරන්න පුළුවන් පිළිකුල් භාවනා කරන්නත් පුළුවන් මරණාසති භාවනා කරන්නත් පුළුවන් විවිධ භාවනා ක්‍රම තියෙනවා. සුදුසු කෙනෙකුන් මේ පිළිබඳ කාරණු විමසලා නැත්නම් පොතපතකින් අහලා නැත්නම් ධර්ම දේශනාවක් අහලා ඒ කරුණ වලට අනුකූලව සමන්ත කරන්නට පුළුවන් භාවනාවක් ටික ටික ටික ටික හරි කරන්නට පුරුදු වෙන්න. මේ හිතන්නට පුළුවන් අපිට කාලයක් නැහැ, වේලාවක් නැහැ, අපිට ගෙවල් දොරවල් අනන්ත වද්දට දූ දරුවන්ගේ අනන්තවත් වැඩ. මේවා නිමු වුණාට පස්සේ අපි මේවා කරන්නම් කියලා. මේ නිමවන දවස සමහර විට මරණ මොහොත දක්වාම නොයෙන්නට පුළුවන්. කල්දාන කල්දමීම සමහර විට ජීවිතයටම කල්දමන කල්දමීමක් වන්නට පුළුවන්. ඒක නිසා ජීවිතේටම දක්වන් භෝජනා මරණ වේ. අද අදම අද අදම අද අදම උත්සාහ කළේ කෝජඤ්ඤා මරණං සුවේ හිත මරණය සිදුවේද කියලා කවුද දන්නේ අපි අද සිටිනවා අපේ වයසේමාව පවරක් වුවත් හිතනකොට අපේ මරණය සිදුවේද කියලා කියන්නට අපට බෑ. ඒක නිසා ආකාශම උත්සාහ කළ යුතුයි කල් දමන්නට සුදුසු නෑ. ටික ටික හරි පුළුවන් හැටියට පුළුවන් හැටියට භාවනාවක් කරන්නට පුරුදු කරනවන්නට ඕන. මේ හිතන්නට පුළුවන්. අනේ මේ විනාඩි 5ක් 10ක් භාවනා කළා මොකක්ද ඇති වෙන්නේ කියලා. බුදුහාම මේකට උපමාවක් දෙන්නම් කරනවා. මහා විශාල පල් දීර්මක් වෙන විශාල භාජනයක් තියෙනවා ඵලයක් තියෙනවා. ඕකට වතුර බින්දුවක් වෙනවා. ඉතින් මේ ඵලයේ කල්පනා කරන මේ මට මොකටද මේ වතුර බින්දුවකින් නැති බැදී කියලා. උද බින්දුව නිපාතේන උද උද කුම්බෝ පිපුවරටි බින්දුව බින්දුව බින්දුව වැටිලා හරි කවදා හරි ඵලයේ පිරෙනවා. එනිසා විනාඩි 5 10 15 කියලා කල්පනා කරන්න නැතුව මේක සුළු කාලයක් මේකෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා හිතන්න නැතුව සමන්ට පුළුවන් පුළුවන් හැටියට ටික ටික හරි දවසකට විනාඩි 10ක් 15ක් හරි සමාධියේ සිටේ සුභභාවය ඇති කර ගැනීම සඳහා භාවනාවක් කරන්න ඕන. මේ සමාධිය තුළින් නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්නේ ප්‍රඥාව තුළින්. ඇත්ත ඇත්තකින් දැකීම තුළින් තමන්ගේ ඇඟිලි සාසිතේ නියම තත්ත්වයේ නියමාකාරයේ අවබෝධ කර ගැනීම තුනේ ඒක නිසා ප්‍රඥාව දිනු කර ගන්නට ඕන. ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා අධීර තුනක් අනුගමනය කරන්නට සිදු වෙනවා. එකක් ඒ ප්‍රඥාව දිනු කර ගැනීමට උපකාර වන නැත්නම් ප්‍රඥාව සමාට මතු කරගන්නට හැකිවන ධම්ම දේශනා සිය අහන්න පොත්පත් කියවන්න සාකච්ඡා කරන්න අන්න එවැනි දෙයක් වලින් ධම්ම ඥානයක් ඇති කර ගැනීමත් කළ යුතුයි. ඒකෙන් නිවන් ලැබෙන්නේ කවදාවත්. ඒ ධම්ම පොත්පත් කියවලා නැත්නම් ධර්ම දේශනා අහලා නැත්නම් සාකච්ඡා ආදී පවත් කළා. ඇති කර ගන්නා ධර්ම ඥානය තමා හිතලා තමාගේම නුවණින් මේක මෙහෙමමයි කියලා අවබෝධයක් තමා විසින් නැති කර ගන්නට ඕනේ. අත්සහයක්නවනතෝ තමාගේ සිත තමාමයි. දැන් උදාහරණයක් වශයෙන් කියවුවා. අපි කියුවත් එහෙම රූපස්කන්ධය මානෙන්නේ අනිත්‍යයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. අනිත්‍යය යනවා මේක නිත්‍ය ධර්මයක් නෙවෙයි කියලා. ඔක අහන්නට පුළුවන් ඕනම කෙනෙකුට කියවන්නට පුළුවන් ඕනම කෙනෙකුට කියනකොට ඕනම කෙනෙකුට තේරෙන්නත් පුළුවන්. ඒ තේරුම ඒ ඇතිවීම කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ අවබෝධ කර ගැනීමට. ඒ අවබෝධය සමාගයේම අවබෝධයක් බවට පත් විය යුතුයි. Tamanටම තේරෙන්න ඕන, Tamanටම අවබෝධ වෙන්න ඕන, Tamanටම පෙනෙන්නට ඕන. ඇත්තම නේද මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා නේද මේක නිත්‍ය නෙමෙයි නේද මේක අනිත්‍ය නේද කියන කරුණ සමාජ සම්ම අවබෝධ නේද මේක සමාජයේම නෝන සමාජයේම අවබෝධයක් මේ අවබෝධයේ ඇතුළ භාවනා කරන විට විශේෂයෙන් විදර්ශනා භාවනාවක් කරන විට ඒ ඒ රූපස්කන්ධය ඇතුළු පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අනිත්‍යතාවය දකින්නට පුළුවන් නම් භාවනාව තුළින් සත්‍යස්ස අත්දකිනවා මේක අනිත්‍යයි කියලා. අන්න එවැනි අත්දැකීමක් ලබන කෙනෙක් පමණයි නිවන් අවබෝධ කරන්නේ. නැති කෙනෙක් නෙවෙයි. එනිසා මේ අය ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට ඕනේ. කරන්නේ කටයුතු කරන තුනයි අපි මේ කියන්නේ. සීලයක් ආරක්ෂා කරන සාමසුරු කරුණා සමාධිය වැඩි වෙන සඳහා ටික ටික හරි භාවනාවක් කරන්න ඒකත් ඒ තරම් ප්‍රබල බලපතර කරනක් නෙවෙයි. තුන්වෙනි කාරණාව ප්‍රඥා වැඩි වෙන කරන්න. කවදා හරි අවශ්‍යක නිවන් යාමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ওই විදිහට කටයුතු කළ යුතුමයි. සීලේ සමාධියේ ප්‍රඥාව ත්‍රිශිත්‍රා ධර්මය දියුණු කළ යුතුමයි. එතකොට මේ ප්‍රඥාව තුළින් අපේ පංචස්කන්ධ ලෝකයේ නැත්නම් සමාගයේ ඇඟේ සාන් සිටේ නියම සත්‍ය නියමාකාරයෙන් අවබෝධ කරගත යුතුයි. අපි හිතන ලෝක සත්‍ය කල්පනා කරන තමන්ගේ ඇඟ දිහා බලන්නේ මමය. මේ මගේය, මේ සත්‍යයක, මේ ජීවිතයක, මේ ගැහැණියක, මේ පුරුෂයෙක් ආදී විවිධාකාරයි. නැත්නම් මේ ඇඟලහා සිට දිහා බලලා මේක අවුරුදු 50ක් පවතිනවා, 60ක් පවතිනවා, 70ක් පසුවක් පවතිනවා නිත්‍ය දෙයක් කියලා එක ආකාරයකින් හිතනවා. නැත්තම් මේක මගේ ආත්මයක් කියලා හිතනවා සිහිපත් කරනවා. මේ ඔක්කොම සම්මාදිටින් වේ නිත්‍යා විශ්ේ. වැරදි දෘෂ්ටි බෞද්ධ හිතනවා අන්‍ය ආසංකාරය මිත්‍යා දෘෂ්ටිකය අපි සම්මාදිටිකය කියලා. ඒක වැරදි. අන්‍ය ආගම උනත් එකයි බුද්ධ ධර්ම උනත් එකයි. නිවන දේ නියමාකාරයෙන් දකින්නේ නැත්නම් ඒක වැරදි දැකීමක් වැරදි දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක්. අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් දකිනවා නම් මේක නිවැරදි දෘෂ්ටියක් නෙවෙයි සම්මා දිට්ඨියක් නෙවෙයි. දුක්ඛ දේවල් සැපක් වශයෙන් දකිනවා නම් මේක සම්මා දිට්ඨියක් නෙවෙයි ඒක මිත්‍යා දෘෂ්ටියක්. ආත්ම වාත්ම නොවන දේවල් ආත්ම වශයෙන් දකිනවා නම් ඒක සම්මා දිට්ඨියක් වන්නට කිසිදෙයක් නැහැ කියාවක් නැහැ ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක නිසා කල්පනා කරන්නේ බුද්ධාගමේ වුණාට අපි සම්මා දිට්ඨිය නෙමෙයි කියන්නේ. මේවා දන්නේ යහපත් දැකීම ඇත්තටම දකින්න බැන්න. ඒක නිසා කල්පනා කල්පනා කරන්න ඕන. මේ ඇඟේ සාපිතී මේක කොටස් පහකින් දෙකක්. ඇඟත් ශරීරයේ තියෙන රූපස්කන්ධය. ඒක දැන් පංචස්කන්ධය කියන්නේ කොටස් පහක්. ස්කන්ධ කියන්නේ ගොඩ රාශිය තියෙන වැලි ගොඩක් තියෙනවා මහා ජලස්කන්ධයක් තියෙනවා මහා දුක්ඛස්කන්ධයක් කියලා කියනවා අපි ඒ එතකොට ස්කන්ධ කියන කතාවේ අර්ථය මහා ගොඩ මහා රාශිය ගොඩක් තියෙනවා කියන එක මේ රූපයක් තියෙනවා තමන්ගේ ශරීරයක් මේකේ පුංචි පුංචි රූප බලයි ගොඩ තියෙනවා ඒක නිසා මේක රූපස්කන්ධයක් කියලා කියන්නේ ඉතින් තමන්ට දැනෙන ලෝකාකාර වේදනා සැප වේදනා දැනෙනවා දුක් වේදනා දැනෙනවා නිදහස් වේදනා දැනෙනවා මේ වත්තේකින් කෙලවරක් සීමාවක් නැහැ. මේ ජීවිතේ දක්වා විඳින දුක වේදනා ප්‍රමාණය ගොඩකලාන මොන මහා කන්දකටත් වැඩි ලොකුයි. ඒකයි වේදනා කන්දේ කියන්නේ. අපේ සිතින් නොයෙක් දේවල් හඳුනා ගන්නවා. ඇහෙට පෙනෙන රූප හඳුනා ගන්නවා, කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස ඕකම හඳුනා ගන්නවා. කායයට දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා, මනසට දැනෙන නොයෙක් දේවල් හඳුනා ගන්නවා. අපි මෙතෙක් ජීවිතේ පුරා හඳුනාගත්තු දේවල් කොච්චරද? ඒවට තමයි සංඥා ස්කන්ධය කියන්නේ මහා ගොඩක්. සිතිවිලි සමාගයේ සිත තුළ පහළ වෙනවා. මේවට තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ. විඥාන දැනීම් පහළ වෙනවා. මේවට තමයි විඥාන ස්කන්ධය කියන්නේ. මෙන්න මේ කොටස් පහේ නැත්තම් කොටින් කියනවා නම් තමයි යන්නේ සිතේ නියම තත්ත්වය කියන්නේ මොකද්ද? මේවා නිරන්තරයෙන්ම නැති නැති යනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැවත පවතිනවා, නැති වෙනවා. මේක අනිත්‍ය ධර්මයක්, නිත්‍ය ධර්මයක් නෙවෙයි. මේ ඇගේ ශරීරයේ දේශනා විවිධ වයස් සීමාවල සිටින සිටින්නේ. Tamange ශරීරයේ දේශාපත්තට හැරිලා බැලුවොත් එහෙම අනේ පුංචි කාලේ මේ මේ කියා වුරුදු පහේ කාලේ මේ මේ කියා 10 කාලේ මෙහෙමයි නම් මේ 18 20 මෙහෙමයි 20 තියෙදි මෙහෙමයි 30 40 දැන් මෙහෙමයි 50ට 70 සමාන වයස් සීමාව කවරක් හරි දැන් මෙහෙමයි කොහොම කොහොම වෙනස් වෙලාද මේ ඉන්නේ කියලාවත් අද වශයෙන් දේරුම් ගන්න බලන්න නිරන්තරයෙන්ම මේක වෙනස් වෙනවා. මේ වේදනාවල් Taman දැනෙන වේදනාවල් කොච්චර දුක් වේදනා අපි මේ ජීවිතේ පුරා විඳලා තියෙනවද කලාතුරකින් සැප වේදනා විඳලා තියෙනවා මඳහත් වේදනා විඳලා තියෙනවා ඒ එකක්වත් දැන්නේ ඊයේ විඳින්න බල වේදනාවක් නෙවෙයි මේ මේ වෙලාවේ විඳින්නේ දැන් විඳින වේදනාවක් කෙලෙලා එකක්වත් ගිය අවුරුද්ද එකක්වත් ගිය සමාන ගිය මාස එකක්වත් දැන කියන්නේ දෙයක් නෙවෙයි අද උදේ ඉඳපු වේදනාවක් නෙවෙයි මේ යන්නේ දැන් විදිහ මේ දැන් තියෙන වේදනාව. මොකක් හරි වේදනාවක් වෙනවනේ. වේදනාව සෑම වේලාවෙම නැති නැති යනවා අනිත්‍ය යනවා. තමන් හඳුනා ගන්න නොයෙක් දේවල් සිටින්. රූපාංගන සත්සත්ාංග ගන්න මේ මොනවද ඇතිකම පවතින දන්න බහම නැති වෙනවා. දැන් මේ බණ කියන්න පටන් ගත්ත දේලාවේ ඉඳලා මං කියපු දේවල් මෙයා තේරුම් ගත්ත හඳුනාගත්ත. ඒ ඔක්කොම එතන මෙතන නැති වුණා. මොකක්වත් හදෙන්නේ නැහැ. ඒවා අනිත්‍ය. සිතේ සංස්කාර කුසලයි අකුසලයි මොනවා හරි සිතේ සිත තුළ පහළ වෙනවා. ඔය සිතේ විදිහ හැම වෙලාවෙම පවතින්නේ අනිත්‍ය වෙනවා. දැනී විඥාන ඇති වෙනවා. සෑම විඥානයක්ම සෑම දැනීමක් නැති වෙනවා. මේක පංචස්කන්ධයේ නියම තත්ත්වය. ඕවා ඒකාන්ත වශයෙන්ම මේ අදසාදිත මහා දුක. සැපක් නෙවෙයි. අපි හිතන්නේ මේක සැප සැප සැප කියලා සැප ලබා දෙන දෙයක් කියලා. කලාතුරකින් මොහේ සැපක් ලැබෙනවා ඒවා සැප ලබා දෙන හේතුවක් කවුරුත් විතරයි. නැත්තම් මේ ශරීරයෙන් උපන් දවසින්ද අද දක්වාම ලබා දුන්නේ මහා විශාල දුකක්. කන්නේ නැතුව දවස් දෙකක් තුනක් සිටියොත් බඩගිනි දුක දෙකේ නෙවෙයි. වතුර බොන්නේ නැතුව පැය හදාගක් ඉන්න ලැබුණොත් විපාක දුක මොකක්ද කියලා දැනෙන්නේ. රෝගයක් ඇතිවෙනොත් රෝග දුක මොකක්ද කියලා දැනෙන්නේ. ජවාවට පස් වෙනකොට ජවා දුක මොකක්ද කියලා දැනෙන්නේ. නැත්තම් ඔය හදිසි අනතුරකට හදී බඳු වුණොත් එහෙම මේවා කැඩෙනකොට, බිඳෙනකොට, උලුක් වෙනකොට නොඑක් ආකාර විපර්යාසයන් වලට බඳුන් වෙනකොට මේ ශරීරයේ මේක කොයිතරම් දුකක්ද කියන එක තේරෙන්නේ. නමුත් මිනිසුන් දැන මේක තේරුම් ගන්න බැහැ. ඉතින් මේක සැපක් සැපක් කියලා අර වතුර හැදියේ කකුලුව දඟලනවලු දීපෝඩ කියලා මරත් වෙනකම්. සැපයක් සැපයක් කියන. ඒ වගේ මේ ලෝක සත්‍යයට දුකක් කියලා මේක තේරෙන්නේ. දුකක් තියෙන වෙලාවට කවුරු හරි මැරුණාම නැත්නම් අපේ සංප්‍රයෝගයක් ආවම මොකක් හරි බලුවක් නැතිවනාම ලෝක දුකක් හැදුනා. මොන හරි දුකක් වෙන කාරණයක් ආවම ඉතින් මේක දුකක් දුකක් කියලා දන්නවා. ඊට පස්සේ ඉතිනාමකයි. සංසාරේ පුරා විඳින දුක සම්පූර්ණයෙන්ම මතකයි. කොච්චර තිස්සන් ලෝකෙ ඉපදලා තියෙනවද? പ്രേත ලෝකවල කොච්චර ඉපදලා තියෙනවද? අපායවල කොච්චර පැහි පැහි දුක් විඳලා තියෙනවද? ජාති දුක් කොච්චර විඳලා තියෙනවද? ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් කොච්චර විඳලා තියෙනවද? මේ සංසාරේ පුරා කොයිතරම් දුකක් ගැට පීඩාවක්. සත්‍යයට තම විඳින ලද දුක තේරුම් ගන්න. නිකන් හිතගෙන ඉන්න බලන්න පැයක් එකක් කොච්චර කොච්චර දුකක්ද කියලා. දැන් ඉඳගෙන නැහැ හැටෙන්නේ මෙහාට එන්නේ ඉඳගෙන ඉන්නේ දුකක් නේ. ඊට පස්සේ නිදාගන්න. නිදාගන්න එකපාරට මේ යහට කරන මෙහර ඒ දුක නිසා. ඇවිදින්න බලන්න බය පහතරක් පහක් එකට දෙක ඇවිදින්න පුළුවන් දෙක. කොයි විදිහට පවත්වවත් මේ ශරීර දුකෙන් ගැලවෙන්න බැරිකමක් නෑ. මේ ශරීරයේ මේ සිටේ ස්වરૂපේ නිරන්තරයෙන්ම දුක් ලබා දෙනවා. මේ දුක නැති කරන්න අපිට කරන්න දෙයක් මොකක්ද දන්නවද? ඉරියව් මාර්ග කොන යහත මෙයාට අංග ප්‍රසංගේ අතපය දි ගන්නවා, අද කකුල ආදී දි ගන්නවා, කුලවනවා, අයහත හැදෙනවා, මෙයාට යනවා, ඉඳ ගන්නවා, ඉඳා ගන්නවා. ඉතින් ඉරියව් මාර්ග කරනවා, වතුර දි බහනකොට බොනවා, කන්න බඩගින්න එනකොට කනවා, වේග දස්සහලේ ඕව කර කර මේක මේ සාර්ථක කර කර සාර්ථක කර කර ලෙඩෙක් සප්පායම් කරනවා අපි මේක කර කර යනවා. අර මේ රෝගය දුක බහගන්නේ කොච්චර වැවත් මේකෙන් ලැබෙන්නම දුක. ඒක නිසා ඒකාන්ත වශයෙන්ම මේ පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වයේ දුක. මේකයි ඇත්ත. මේ ඇත්ත දකින් නැති කල්න කිසිවෙකුට නිවන් ලබන්නට බෑ. බුදුවරු 100ක් එකවර එකදැන ඉඳලා බණ කිව්වා. බුදුවරුන්ට පුළුවන් බුදුවරුන්ගේ රූප මවලා එකක් නෙවෙයි දෙකක් හරි ඕන තරම් මවලා බුදුවරු 100ක් නෙවෙයි ඕන ගානක් බණ කියන ආකාරයෙන් බණ කියන්නේ ඒක බුද්ධ විශ්ේ අචින්ත්‍ය ධර්මයක්. ඒ විදිහට බණ ඇහුවා. නිවන් ලබන්නට බෑ මේවා ගැන අවබෝධයක් කන සංසාරයෙන් ලැබෙන්නේ නැහැ. පුරුදු කරන්නේ නැහැ. මේකේ කාන්ත වශයෙන් දුකක් කියන එක තේරුම් ගත යුතුයි. ඒකයි පංචස්කන්ධයේ නියම தත්ත්වය. ඊළඟට මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි, ගැහණියෙක් නෙවෙයි, මිනිහෙක් නෙවෙයි ආදී වශයෙන්. මේක අනාත්ම ධර්මයක් කියලා තේරුම් ගන්නට පුළුවන් වෙන්න දැන් කල්පනා කරන්න එහෙනම් මම නෙවෙයි නම් කවුද මෙතන මේ ඉන්නේ කියලා. තමන්ගේ අය දිහා ඉඳලා බලන්න. මේක සම්බන්ධ වන විදිහට පවතින දෙයක් නෙවෙයි. කොච්චර මේක මමයි මගේ කියලා හිතුවත් ඒක හිතේ තියෙන හිතවිල්ලක් විතරයි. දැන් මෙන්න මේ මේ චූල දින ඔල්ලෝ සෝපුයි වතුර බීජලෝ කුයි තේස් රෙකෝඩ් වලනම් මනම් බඩු තියෙනවා. මේ බඩු අයිතිකාරයන්ට හිතන්න පුළුවන් මේක මගේ මගේ මගේ කියලා. ඔල්ලෝස අයිතිකාරය මේ ඔල්ලෝස මගේ ඔල්ලෝස කියලා එක. ඒක ඔල්ලෝසේ නේ තියෙන මේ මනසෙන් හිත තුන. මේ රේඩියේ කායික කැසට් රෙකෝඩ් එක අයිතිකාරයන්ට හිතනවා මේක මගේ කියලා. ඒක මේ කැසට් රෙකෝඩ් එකේ ඉන්නේ තියෙන එයාගේ හිත තුල ඒක තියෙනවා. මේ වගේ Tamange ඇඟයි සිතයි අරගෙන මේ මගේ මගේ මගේ කියලා හිතන. ඒක තියෙන්නේ Tamange ජීවිත තුල. Tamange ජීවිතය මේක මගේ ජීවිතය කියලා හිතන්න පුළුවන්. මේ නෙවෙයි ඒක තියෙන්නේ Tamange හිත තුල. මේ හිත තුල තියෙන හැඟීමක් ඇර මගේ බවක් නෑ. මම බවක් නෑ. ආත්ම භාවයක් නෑ. ඕක ඔක්කොම තියෙන්නේ හිතේ තියෙන මොළාවයි. මෙන්න මේ අනාත්මය කියන එක මම නොවන මගේ නොවන කියන එක Tamanට ඕන විදිහට කිසිසේත්ම හසුරවන්නට බැරි පාලනය කරන්නට බැරි ධර්මයක් කියන එක පැහැදිලිවම තේරුම් ගන්නට ඕනේ Tamanගේ අංගහසිත පිළිබඳව. එහෙම තේරුම් ගත්තොත් ප්‍රඥාව තියෙනවා. නුවණ තියෙනවා. නැත්තම් මේක මම මගේ කියලා හිතනකොට ප්‍රඥාවක් නැහැ ඒක ඇත්තටම සම්මාදිට්ඨියක් නෙවෙයි. මේ ඇඟට හිතන්න මේ අය කල්පනා කරන තමන් කළු පාටන. අනේ මම ලස්සනට පැහැදිලි පාට වෙලා කියලා හිතුවට එහෙම නෑ. නැත්තම් කෙට්ටුනම් අනේ මම මහත්යන් මහත්යන් කියවට ඉබේ මහත් වෙනවා. නැත්තම් මම නාති වෙන්න තිබව තරුණෙක් වශයෙන් තියාගන්න ඕන මම කිව්වට තරුණෙක් වගේ ඉන්න පුළුවන්. මේ කොයිසුදු වෙන්න දෙපා මම රැලි වැටෙන්න දෙපා මම මෙහෙම පුස්තිමත් හොඳට තරුණෙක් වශයෙන් හැම දවසම ඉන්නම් කියලා ඒකට එහෙම ඉන්න පුළුවන්. ලෙඩ වෙන්නේ නැතුව ඉන්න ඕන මම නිරෝගීව හැමදාම ඉඳපන්දුවට එන්න ඉන්න පුළුවන්. කවදාවත් බෑ. මේවා ස්වභාවික වශයෙන් සිදුවන ක්‍රියාදාමයක්. ඉතින් මේවා අපට වන විදිහට පවත්වන්නට පුළුවන් ධර්ම නෙවෙයි අපේ කියලා හිතුවත්. මගේ කියලා හිතුවත්. මේවා ඒකාන්ත වශයෙන්ම අනාත්මයි. මෙන්න මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කරුණ ඒ කරුණ තුනක් පොතන ත්‍රිලක්ෂණය කියන්නේ මේක. මේ කර්ම පිළිබඳ තුන පිළිබඳව යහපත් දැකීමක් තමා ඇති කරගෙන තිබෙන්නටම ඕනෑ නිවන් ලබන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින්. එහෙම නැතුව බෝධිය දාට ගිහිල්ලා බුද්ධාතක් තියනනම් කියලා උදේසල් සමෙන්දක් නෑ. බුදුහාමුදුරුවෝ ඔස්සමට තියාගෙන හිටියත් බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ නම නිවන් ලබන්නට බෑ. මන් ලක්ෂයක් නෙවෙයි කෝටි ගණනක් පූජා කළත් නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් පංචස්කන්ධ Tamange ඇඟේ සාසිතේ නියම සත්‍යයේ නියම ආකාරයෙන් අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව සිද්ධිය යුතුයමයි. එහෙම නැතුව නිවන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා නිවන් යන්නට නම් සමාගයේ ආත්ම භාවයේ দমনය කරගත්තොත් එහෙම බුදුහාමුදුරුවෝ කියනවානේ. අත්තනාව සදන් තේන නාසන් ලබති දුර්ලභම් මේ ගාථාවේ තියෙන පද දෙකක් මම කියන්නේ. තමන්ගේ ආත්ම භාවයේ සමාධිය සිට මනෙන් දමනය කරගත්තු කෙනාට මනෙන් පුරුදු කරගත්තු කෙනාට නැමකින් මනෙන් පුහුණු කරගත්තු කෙනාට භාවිත කළ කෙනාට ප්‍රභාවිත කළ කෙනාට ලබන්නට දුර්ලභ නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන් සාක්ෂාත් කරගන්න පුළුවන් අද අදම පුළුවන් මේ ජීවිතේදී පුළුවන් හරියට කළොත් හරි මාර්ගයේ ගමන් කළොත් නිසි උපදෙස් පිළිපැද්ද ඒක නිසා මේ අය කල්පනා කරන්න ඕනේ. දැන් මේ ගාථාවේ කියපු කරුණ වලට අනුකූලව සමන්ද සමන්ගේම දෙයයි. මේ නිවන් මඟ ගමන් කළ යුත්තේ මා විසින්මයි වෙන කෙනෙකුට මේක මං වෙනුවෙන් කරන්නට බැහැ. මමම මේක කරන්නට ඕන. දෙවියන් දෙමව්පියෝ ගුරුවරු සහෝදර සහෝදරියෝ නෑ නෑ හිතන ගිරෝ දරුවෝ පීඩ වෙනවා අපිට ලෞකික වශයෙන්. ඒ ඇයට ලෝකෝත්තර වශයෙන් පිළිගවන්නට සසර දුකෙන් මිදීමට පිළිගවන්නට හැකියාවක් නැහැ. බුදුහාමුදුරෝ දන්නේ සංඝරත්නය අපිට පිළිගවන්නේ අපි ඒව අනුගමනය කරොත් විතරයි අපේ පිට අපිමයි ඉස්සරහට තියෙන්නේ. ඒක කල්පනා කරලා අත්නාව සුදම් තේන මගේ ආත්ම භාවය මගේ පිට මම দমনය කරගත යුතුයි දිනු කරගත යුතුයි කියලා හිතලා ඔය කියන ත්‍රිශික්ෂාව සීලය සමාධිය ප්‍රඥාව කියන කරුණු තුන ටික ටික ටික ටික හරි පුළුවන් හැටියට පුළුවන් හැටියට හරි දියුණු කරගන්නට බලන්න ඕනේ. එසේ කළොත් තමයි කවදා හරි දවසක නිවන් ලබන්නට පුළුවන් වන්නේ. අන්න ඒ විදිහට සීලයක් සමාධියක් ප්‍රඥාවක් දියුණු කරගෙන යම් කිසි කෙනෙක් නිවන් ලැබීමට භාවනාවක් කරනවා නම් ඒ භාවනා කරන අවස්ථාවේදී මා මුලදී කියවක් ඔක්කොම බැඳීම් අතහැරලා භාවනා කරන දේ කියලා. කුමාර සත්ත්ව මාතාව තමන්ගේ පුතා ගැන හිතේට අවුරුදු 2 12ක් තිස්සේ ඉතින් පොත්තරයෙන් බැඳි බැඳි කියන නිවනක් නම් ලැබුණේ නැහැ. පොත්තරනේ අතහැරපු දවසට තමයි නිවන ලැබුණේ. ඒ නිසා භාවනා කරනකොට ඔක්කොම දේවල් අතහැරලා භාවනාවක් කරන්නට පුරුදු වෙන්න. අඩු වශයෙන් මේ කියන කාරණාවක් මතක තබාගන්නේ ඇතේ කරුණාවෙන්මයි අපි මේ කියන්නේ. මේ ලෝකේ මැරෙන මිනිසුන්ගෙන් මේ පොත් උඩට පස් ටිකක් ගත්තොත් එච්චර සුළු ප්‍රමාණයක් තමයි සුද්ධතියට මනුස්ස ලෝකේ නැවත උපදින්නේ. මේ බුදුහාමුදුරගේ කතාව මම කියන කන්නේ. මේ මහා පොළවේ පස් තරම් ප්‍රමාණයක් දුගතිය ලෝකෙදී ප්‍රේත ලෝකවලයි, තිරිසන් ලෝකවලයි යපායි. මේක බුදුහාමුදුරුවෝ කිව්වේ මම කියන කතාවක් නෙවෙයි. ඒක නිසා අඩුවටෙන් සුගතියකවත් ඔබ දෙන්න මේ විදිහට තවත් ටිකක් කරන්න. අර භාවනාවක් කරන්න කියවනේ. සංසිල් පල්වත් සහමත් අවස්ථා කරලා. මරණය ගැන සිහිපත් කරන ජීවිතය අනිත්‍යයි මරණය නියතයි. ඒකාන්ත වශයෙන්ම මරණයට පත් වෙන එක පත් වෙනවාමයි වචන දෙකක් නැහැ. කවුරුත් ඒක දන්න කරුණක්. මගේ ජීවිතයේ නියත වශයෙන්ම මරණයට පත් වෙනා මැරෙනකොට මොකද වෙන්නේ? ඔක්කොම දේවල් අතහරින්න වෙනවා. කවුද කණේ කියන්නේ පුළුවන්. තමගේ දුවද පුතාද ස්වාමිපුරුෂයාද භාර්යාවද නැත්නම් ඉඩ කලන්න ගෙවල්ද කාර්ද ඕවා කණේ කියන්න කියන්න පුළුවන්. ඔක්කොම දේවල් පැත්තකට දාලා යන්නට වෙන්නේ. මේ ආත්මෙ තිබ්බ ඔක්කොම දේවල් පැත්තකට දාලා ආවේ. මේ ජීවිතේ යන්නට සිදුවන්නේ අපම දේවල් අතහැරලා. මරණ වෙලාවේ මේ කාගා කවුරු හරි කෙනෙක් කියලා ආදරයක් ඇති වුණොත් ආසාවක් ඇති වුණොත් වත්තම් පිටියක් ගියා කාර් එකක් ගියා දොරක් ගැන ආසාවක් ඇති වුණොත් එතනම නැල්ලක් එළියට වෙනවා. ඒකටම ඇවිල්ලා ඊට පස්සේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පවා කරදර කරන්න පටන් ගන්නවා. නැත්තම් තරහිතක් ආවොත් එහෙම කෙලින්ම මලයක් සිර වෙනවා. හිතන්නකෝ මේක සෙල්ලම් වැඩක් කියලා එහෙම වුණොත් එහෙම නැවත ඉතින් ගොඩ එන්නක ලේසි පහසු කාර්යයක් වන්නේ. ඒක නිසා මගේ ජීවිතයේ අනිත්‍යයි මරණය නිසායි මරණයකට මට මේ ඔක්කොම දේවල් අතහැරලා යන්න වෙනවා මට වෙන පුරන්න දෙයක් නැහැ. ඒක නිසා මේ විනාඩි 5 ඇතුළත තුළ මම මේ ඔක්කොම දේවල් අතහරිනවා කියලා අත්හැරලා භාවනාවක් කරන දෙයක් නිසායි මරණය නිසායි. ඊට පස්සේ විනාඩි 5ක් ගියාට පස්සේ කරපු පිනක් හොඳ පිනක් නැවත නැවත සිහි කරන්නේ. දැන් මේ බණවත් අඩු වශයෙන් සීගන් මම මෙහෙම බණක් කරව බණක් කරව බණක් කරව. ඕක ජීවිතේට පුරුදු කරගන්න. හැමදාම මොහොම කරලා කරලා කරලා පොදු දුණත් එහෙම ඇත්තටම මරණ වෙලාවේදී ඔය ඔක්කොම අතහරින්න පුළුවන්. ආසාවක් නැතුව අතහරින්න පුළුවන්. බැඳීමක් නැතුව අතහරින්න පුළුවන්. මගේ පුතු දూరు අතහරිනවා කියන හඬන්නේ බැලපෙන්නේ නැතුව. මට මේ දේ කරන්නට සිදුවෙනවා වෙන කරන්න මට විකල්පයක් නැහැ කියලා ඔක්කොම දේවල් අතහැරලා හිත පිරිසිදුව තබන කුසලයක පිළිදාගෙන සුභතියක උපදින්නට පුළුවන්. නැත්නම් ඉතින් මේ පොත් උල්ට ගත්ත පාස්තික වගේ ඔක්කොම ඉතින් ප්‍රේත ලෝකේ ජාරික අනිත් සුභතිවල තමයි උපදින්නේ. ඒ වචන දෙක නෑ. බුදුහාමුදුරුවෝ බොරු කියන්නේත් නැහැ මම බොරු කියන්නේත් නැහැ. ඒ විදිහටවත් ඒ ටිකවත් පිළියෙල කරන්න කටයුතු කරන්න. දැන් මම නිසා මෙහාට බණහන් දාපු කීප දෙනෙක් ඉන්නවා කීප පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් අපි මේ වචන කීපයක් ප්‍රකාශ කරනවා සමහර විට අන් අයට ඒක නොතේරෙන්නට පුළුවන්. ගැඹුරු වෙන්නට පුළුවන් නොතේරෙනත් ඔය ආගෙන ඉන්නේ. ඒකත් කුසලයක්. දැන් මම කියවා නිවන් යාමට නම් සීලයක් සමාධියක් ප්‍රඥාවක් කියන ත්‍රිසත්‍ය ධර්මයන් පූර්ණයෙන් කළ යුතුයි කියලා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ සීලියත් සමාධියත් ප්‍රතිඥාන භාවනාවෙන් අවශ්‍ය වෙන ප්‍රඥාව පුරුදු කරන කරලා තියෙනවා කියන්නේ. භාවනාව තුළින් නිවන් ලැබෙන ආකාර රාශියක් තිබෙනවා. එකක් නාම රූප වශයෙන් දැකලා මේ ඇඟ සාපිත ඇඟ කියන එක රූපයක් ඇසෙත නාමයක් කියලා දැකනවා යන්න පුළුවන්. තවත් එකක් මේ රූප මේ වේදනා මේ සංඥා මේ සංඛාර මේ විඥාන කියලා මේ පංචස්කන්ධ ලෝකයේ විස පරිද්දකලා යන්නත් පුළුවන්. තවත් කෙනෙකුට ඕන නම් 13 පඨවි ආපෝ තේජෝ වායු ආකාශ විඥාන කියලා ධාතු වශයෙන් දක්වනවා යන්නත් පුළුවන්. තවත් කෙනෙකුට ඇහැකන නාසය දිව ශරීරයේ මනස ආයතන මේවායි කියලා ආයතන වශයෙන් හිතලා මනන් යන්නත් පුළුවන්. තම කෙනෙකුට ඇහැට පෙනෙන රූප කණට ඇහෙන ශබ්ද නාසය දැනෙන ගඳ සුවඳ ආදී වශයෙන් අධ්‍යාත්මික බාහිර ආයතන 12 දක්වනවා යන්නත් පුළුවන්. සමාන්තර කෙනෙකුට ධාතු 18ක් වශයෙන් දැකලා ඇහැ රූපේ චක්කුද විඥාන ධාතු ආදී වශයෙන් දැකලා භාවනා කරලා නිවන් යන්නත් පුළුවන් මේ අතුරින් මේ මෙතන මානිසාම පැමිණි අය උදෙසාමී කියන ධර්ම කාරණාව ඒ අය දැන් පුළුවන් නම් භාවනා කර කරාම ආනි. ඒ පස්ස ආයතන ආයතන හයක් තියෙනවා පස්ස ආයතන මේ පස්ස ආයතන හය තුලින් නිවන් ලබාගත හැකි කෙසේද කියන කරුණයි දැන් මේ කියන්නේ. මේක මේ ඔක්කොටම මම තේරුණාට අනිත් පැයට තේරෙනවා. අපි ඇහැට රූපයක් දැක්කාට පස්සේ රූපය පිළිබඳ සිතුවිලි පහළ වීම පහළ වී යනවා. හොඳ සිතුවිලි වෙන්න පුළුවන් නරක සිතුවිලි වෙන්න පුළුවන් රාගයක් වෙන්න පුළුවන් දේශයක් වෙන්න පුළුවන් ඉරිසියාවක් වෙන්න පුළුවන්. ඇහැට රූපයක් නැත්තම් කරුණාව වෙන්න පුළුවන් මෛත්‍රිය වෙන්න පුළුවන් නැත්නම් එහෙට දැකපු රූපේ අනිත්‍ය දුක නැත්නයි කියලා හිතන්න පුළුවන්. නැත්නම් මේක දෙවිස් කුණබයක් කියලා හිතන්න මොනවා එක්ක ආකාරයෙන් ඇහැට පෙනෙන රූප පිළිබඳ සිටින්දිය කියන්නට පුළුවන්. මෙන්න මේ ඇහැ හා සම්බන්ධව සිටින සම්පූර්ණම එක කොටස අරගෙන එක වචනකින් අපි කතා කළොත් එහෙම කියනවා චක්කු සම්බස්සාදනය කියලා. කය දැනෙන ශබ්ද මේ කන දැනෙන ශබ්ද අරමුණු කරගෙන විවිධ සිතිවිලියන් ඇති වෙන්නත් පුළුවන්. සාස්ත්‍ය හොඳ එකන්නා සැප වේදනාවක් නරක එකන්නා දුක් වේදනාවක් ඇදීමක් ගැටීමක් ආසාවක් මොනම හරි දෙයක් ඇති වෙන්නත් පුළුවන්. සද්දේ මෙහෙම එකක් කියලා. ඒ කනහා සබ්හා සම්දේ කනේ වැඩිම නිසා පහළවන යම් කිසි සිතිවිලි කර්ම 10ක් තියෙනවා නම් ඒ ඔක්කොම එකට ගත්තාම ඒකට අපි කියනවා ශෝත සම්පස්සායතනය කියලා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. මේ නිසා මේක අහවල් ගඳේ අහවල් සුවඳේ කියලා සංඥාවකින් හඳුනා ගන්නවා. හොඳ එකක් නම් මිහිරි සුවඳක් නම් හැලෙනවා, නරක එකක් නම් ගැටෙනවා, ආශා කරනවා, තරහ ඇති වෙනවා, මේක ආකාර සිතිවිලි පහළ වෙනවා. ඒක ගහන සම්පස්සායතනේ. දිවට රස ගැනුණාට පස්සේ ඒ වගේම සිතේ ජනනය වෙනවා. මේ සිතිවිලි සමූහයටම සමුදායටම අපි ප්‍රකාශ කරනවා ජීවහා සංපස්සායතනය කියලා. කායත විවිධ ස්පර්ශ දැනෙනවා. ස්වාභාවික දේවල් වෙන්න පුළුවන් යම් කිසි පණ ඇති දෙයක් වන්නත් පුළුවන් පණ නැති දෙයක් වන්නත් පුළුවන්. තමන්ගේම ශරීරයේ තුලම තියෙන කොටසක් වෙන්න පුළුවන් කායයේ ස්පර්ශ ලැබෙනවා. මේ ස්පර්ශ ලැබුණාට පස්සේ විවිධ සිතිවිලි ඇති වෙන්නත් පුළුවන්. මේ සිතේ ඔක්කොටම අපි කියනවා සම්පස්සායතනය කියලා. මෙලෙසින්ම මනසට සිටේ වෙනවා. මේ මනස දැන සිටේ ඔක්කොටම මනෝ සම්පස්සායතනය කියනවා. මම කියන්නේ ආත්මය කියන්නේ ගැහණිය කියන්නේ මිනිහ කියන්නේ මොකක්ද කියලා දැන් සමාජයේ සිට බලන්න සිතාගෙන බලන්න. ඇහැ තියෙනවා ඇහැ සම්බන්ධ සිටිවිලි ධර්ම සමූහයක් ඔහේ බලාගෙන යනවා. කන තියෙන 50 සම්බන්ධ සිටින ධර්ම සමූහයක් ඇති වෙනින් නැති වෙනින් මොලේ ගලමින් පවතිනවා. නාසය තියෙන නාසය හා සම්බන්ධ සිටිවිලි ඒ ආකාරයෙන්ම ඇති වී ඇති වී නැති වෙන තේ යනවා. දිව තියෙනවා දිව හා සම්බන්ධ වූ සිටිවිලි ඔක්කොම ඇති වෙනින් නැති වෙනින් යනවා. කය තියෙනවා කය හා සම්බන්ධ සිතිවිලිත් ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යනවා සිත තියෙනවා සිත හා සම්බන්ධ මනෝ සංපස්සායතනයෙන් ලැබෙන සිතිවිලි ඇති ඇතිවි නැතිවි නැතිවි යනවා දැන් මේ හයකට සමාධිමත් සිතකින් ප්‍රඥා ඇසකින් බැලුවොත් Tamanටම තේරෙන්න මේ මම කියලා කිව්වේ මගේ කියලා කිව්වේ මගේ ආඥාවක් කියලා කිව්වේ නැත්නම් ගෑනුෙක් මිනිහෙක් පුතෙක් දුවෙක් ආදී විවිධ සංඥාවල පැටලලා පිරෙනවට කතා කළේ මේ කොටස් හය හැදෙන්න මොකද්ද පැහැදිලිව තේරෙනවා මේ කොටස් හය විතරයි මෙතන තියෙන්නේ වෙන මොනවත් දැන් නැහැ මේ ජීවිතය හා දැන් ජීවිතේ පොඩට දිගහා පන්නන්න සිටීම මොකක්වත් නැහැ ඒ නිසා ඒක දැන් සම්පූර්ණයෙන්ම නැතිලා ගිහිල්ලා මේ හැටි නාසයේ තියෙන නාසයට ගඳ සමද නැහැ කියලා ලැබෙන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරලා කතා කරනවා ඒක නිසා නාසය හා සම්බන්ධ සිටීම නැතිලා පැත්තකින් අයින් වෙලා මේ ඇස් දෙක දැන් පියාගෙන සිටින්නේ තියාගෙන ඉන්න එකයි මම මේ කියන්නේ. ඇස් දෙක තියාගෙන සිටින්නේ ඒ නිසා ඇහැට කිසිම රූපයක් පේන්නේ නැහැ. රූප පිළිබඳ සිටිවිදී චක්කු සම්පස්සායතනෙ වැඩිලා. දැන් මේ වැඩිච්ච බව දකින්නට ඊළඟට දැන් Tamange කය තියෙන ශරීරයේ වේදනාවන් නැදෙනී තියෙනවා නම් භාවනා දියුණු කෙනෙකුට නම් සමාධිය තියෙන කෙනෙකුට නම් කිසිම වේදනාවක් නැහැ. සමාධි ශරීරයේ තියෙන බව දන්නේ නැහැ. ශරීරය හා සම්බන්ධ කාය සංපස්සායතනයක් නිවිලා නිර්දේලා දැන් මොනවද ඉතිරිලා තියෙන්නේ මනෝ සංපස්සායතනේ සිත් තියෙනවා සිතේ සිට විලි ධර්ම ඇති ඇති නැති නැති යනවා දැන් මේ මම වචන කියනකොට මේගේ සිතේ සිතේ පහළ වෙනවා ඒ පහළ වෙන සිතේ විලි දෙක බලාගෙන ඉන්නේ දැන් අම එකයි කියනවා දෙකයි කියනවා තුනයි කියනවා සෑම එකක් කියන විතරම සෑම වචනයක් කියනකොටම ඒක පිළිබඳ සිතිවිලි ඇති වෙන එක නැති වෙන එක දකින්න දැන් එකයි දෙකයි තුනයි හතරයි පහයි අර කලින් එකයි කියපු සිතිවිලි නැහැ දෙකයි කියලා දැකගත්තු සිතිවිලි නැහැ තුනයි කියපු සිතිවිලි නැහැ හතරයි කියලා හිතපු සිතිවිලි දැන් නැහැ මේ සිතිවිලි වල මම කියලා හිතවනම් මගේ කියලා හිතවනම් ආත්ම කියලා හිතවනම් මේවා මේ විදිහට නිවි නිවි නිවි නිවි නැති නැති ගියාට පස්සේ මොකද්ද ආත්ම කියලා ගන්නෙ මොකද්ද මම කියලා ගන්නෙ මොකද්ද මගේ කියලා ගන්නෙ ඒක දකින්න දැන් මේ එකක්වත් අපි සිදුවේ නැත්නම් සිදුවේ මොනම දෙයක්වත් අපේ හිතට ධර්ම වන්නේ අපේ ගේ ගැන හිතුවේ නැත්නම් දැන් ගේ පැත්තක ගේ පාඩුවේ තියෙන අපි දන්නේ නැහැ ගයක් තියනවාද කියලා ඒක නිසා හිතුවේ නැත්නම් ගේ නැහැ. ඕනෑම දෙයක් පිළිබඳ මේ ලෝකේ තියෙන අපි හිතුවේ නැත්නම් මේ ලෝකේ තියෙන දේවල් අපේ සිත තුළ නැහැ. දැන් අපේ සිත තුළ තියෙන මොනවද? දැනීම් මාත්‍රයක් තියෙනවා. මේක ඇති ඇති නැති නැති යනවා. මේ ඇතිවන නැතිවන මේ දැනීම් මාත්‍රවල ආත්ම වශයෙන් ගන්නට කිසිවක් ඉතිරිවන්නේ නෑ යනවා. මේ නිවිලා ගියේ දෙසට ආපස හැරිලා බැලුවොත් සිතින්ම බැලුවොත් මොනවද මෙතන ඉතිරි වෙලා තියෙන්නේ? මොකක්ද මෙතන තියෙන්නේ? අනේ මෙතන කිසිවක් නෑ. මෙන්න මේ කිසිවක් නැහැ කියන දර්ශනය හරියටම හිතට බෙන්නොත් මේකද මම කියන්නේ මේකද මගේ කියන්නේ මේකත් ඇති වෙනවා මේකත් පවතිනවා තව ටික දින නැති වෙනවා මේක නැති වුනහම කෝ මේකෙත් මම කෝ මේකෙත් ආත්මයක් ඔක්කොම සිස්සෝ ධර්මයි මේ විශ්ව ධර්මයන් අනිත්‍යයි අනාත්මයි කියලා හරියට දැක්කොත් නිවනට සුදපත් වෙනවා මේ භූමිය තුළදී මහරියට මේකක්ද දැන් මේ මොහොතේ හොඳයි. එහෙම දැන් අත්දැක නැතත් කොහොමද ගෙවල් වලට ගියාට පස්සේ හරි කරලා බලන්න. අපි මේ එක ආකාරයක් ප්‍රකාශ කළේ ඒ අපි නිසා මම එනවා කියපු නිසාම ඈත ඉඳලා පව ආපු අය වෙන්නේ ඒක තියෙන්නේ. හොඳයි. එහෙනම් දැන් මේ දක්වා කියන ධම්මවල කෙටි සාරාංශය අපි දැන් ප්‍රකාශ කරනවා. එතකොට මේ මොනවද කියන එක මතක තියාගන්නත් පුළුවන්. මේක සිත් කූඩකට දාපු වතුර වගේ ගන්නට එපා. මේ වෙලාවේ කූඩයක් වතුරයක් බාගෙන ඉන්නවා. උඩට උඩට පස්සේ මොකක්වත් වේලයි කූඩිය තුරු නෑ. එහෙම නෙමෙයි. මේ කියන ධර්මයේ කියපු ධර්මයේ පිටතුල ධර්මයේ කරගෙන යනම පිළිපදින්නට ඕනේ. සුණාක ධාරේත කරාත ධර්මයේ අහන්න ධාරණය කරන්න ඒ අනුව හැසිරෙන්න. එහෙම කොට තමයි මේකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් අපි කියනවා සාරාංශය. ඒ සාරාංශය කියවාට පස්සේ මේ ආයත මත් ගෙවල් වලට ගියාට පස්සේ විවේක තියෙන තියෙන වෙලාවකට මේකයි මේ නාම දුකේ මේකයි මේ නාම දුකේ කියලා හිතාලා තේරුම් ගන්නට පුළුවන් වෙයි. අපි කියවේ කුමාර පක්ෂ මාතාවගේ කතාව බලන්නේ. සම්මන්ගේ පුතාගෙන අවුරුදු 12ක් තිස්සේ ඉස්සෙවෙන්නේ දර්ශනයකින් තැවිතේ සිටපු නිසා නිවන් ලබන්නට නැහැ වුණා. ඒ දර්ශනහස අත්හරපු ගමන් මෙහෙදාම රාත්තුණා. ඒ අරබේ අබුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා සමන්ත සමන්ගේම පිටයි වෙන කාමවත් පිටක් සමන්ත නැහැ අත්ථාය ලක්ෂණෝනාතෝ කෝණාතෝ පරෝසියා කියන සම්මේගොඩ උපමාවක් තියෙනවා සම්වසිතට සමහතමයේ සෙවෙන්නේ කියලා මේ හැමතැනම ඔබ සමහර විට අහලා ඇති සම්වසිතට සමහතමයේ සෙවෙන්නේ ඒක තමයි අපි මේ කියන්නේ එහෙම නෙමෙයි තමන්ට තමන්ගේම පිට අන්නන්ගේ පිට වන්නේ පිටක් නැති කිසියද කියන කාරණාව පෙන්නුම්බල ලෞකික වශයෙන් අපිට ඕනෑම කෙනෙකුට පිටවන්නට පුළුවන් අපේ දෙමෝපියන්ට පිටවන්න පුළුවන් ගුරුවරුන්ට පිටවන්නට පුළුවන් නේද හිත මිත්‍රයන්ට අසල් වාසීන්ට යාළුවන්ට දෙන ඕනෑම කෙනෙකුට පිටවන්නට පුළුවන් පිටවන්නට නොහැකි කරුණු තිබෙනවා පාටවන්න පිටවන්නට බැරි කරුණු ජාති දුකට ජරා දුකට ව්‍යාධි දුකට මරණ දුකට නැවත නැවත ඉපදී ඉපදී මේ සංසාරයේ මැරිමැරි මැරිමැරි සසර දුක් අනුභව කිරීමේ ඒ දුකට පිළිතවන්නට කෙනෙක් නැහැ. බුදු කෙනෙකුටවත් ධම්මයටවත් සංඝයාටවත් පිළිතවන්නට බෑ පිළිතවන්නට පුළුවන් වන්නේ ඉතින් දක්නයිට තමන්ම ඒ අනුව පිළිපැද්දොත් විතරයි ඒක නිසා සමාගයේ පිට සමාමයි සමාගයේ පිට සමාම සංස්කාරගතේ. ඕකයි අපි කලින් කියන්නේ. අත්තනා වේසබන්තේ මනාසං ලබති ලබන් නිසා තමන්ගේ ආත්ම භාවය නැත්නම් සිත මනවින් තමයි කරගත්ත දැනස්සාට ලබන්නට නැහැ නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන්. ඉතින් අපි මේ ප්‍රකාශ කළා. මේ සෑම දිනකටම මතක තියාගන්නට පුළුවන් වන ආකාරයේ කර්ම තුනක් විස්තර වශයෙන් කියවා නෙවෙයි. දීර්ඝ අනුව දීර්ඝ කරුණු ගැඹුරු කරුණු ප්‍රකාශ කළා නෙවෙයි. සීලයක් ආරක්ෂා කරන්නට සරමද්දවට හෝ සමාධිය වැඩි ආකාරයෙන් භාවනාවක් කරන්නේ දවසකට විනාඩි 15ක් 20ක් හරි සුළු කාලයක් හරි භාවනාවක් කරන්නට ඒකෙන් නවතින්නේ නැතුව නිවන් යාමට අවශ්‍ය වන ආකාරයේ ප්‍රඥාව නුවණ දියුණු කරන්නට ඒ ප්‍රඥාව නුවණ දියුණු කරනකොට තමන්ගේ අගේ සාසිතේ නියම තත්ත්වයේ තේරුම් ගන්නට මේ අගේ සාසිතේ නියම තත්ත්වය මොකක්ද මේක අනිත්‍යයි නිට්ටය නෙවෙයි මේක දුකයි සපක් නෙවෙයි. මේක අනාත්මයි ආත්මය නෙවෙයි. අඩු වශයෙන් ওই ටිකවත් තේරුම් අරගෙන අවබෝධ කරගන්න සමාධියම අවබෝධයක් බවට පත් කරගත්තොත් එහෙම මේ අවබෝධයම මේකට කවදා හරි දවසක නිවන් ලැබීමට හේතු උපනිෂ්ඨ වෙනවා. ඊට පස්ව අපි කතා කළේ අර ටිකක් භාවනා කරලා දිනුන අප වෙන්නේම පැමිණයි වෙන්නේ. නිවන් ලැබිය හැකි ආකාර රාශියක් අතරින් සපස් ප්‍රාර්ථන ආරමුණු කරමින් නිවන් ලබන ආකාරයක් අපි ප්‍රකාශ කළේ ආනතන නිරෝධයෙන් නිර්වාණ ධාතුව සංස්කාර නිරෝධය අත්දකින ආකාරය. ඒක නෑ ප්‍රකාශ කරන්න අවශ්‍ය නෑ අන්නයට තේරෙන්නේ. මේ දක්වා කියන ලද ධර්ම කාරණවල තෙකින් සාමසේ අන්න එකයි. මේ අනුව පිළිපැදීම තුළින් මේ ධර්ම කාරණ ජීවිතයට එකතු කර ගැනීම තුළින් මේ බලාපොරොත්තු වන ආකාරයෙන් නිවන සම්පීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා මම මෙම දේශනාව දැන් නිම කරනවා. හොඳයි අපි දෙවියන් දෙමෝපින් ආකාශත්තාදී වෙන පාටි කියන ආකාශත්තාදී බුම්මත්තා දේවානංගා මහිද්దికා කුණන තිරංග සංඝ ශාසනං ආකාශත්තාට බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මනෝදිත්තා ජනබක්ඛන්ද දේශනං ආකාශත් දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මනෝදිත්තා ජනබක්ඛන්ද මං පදන්ති විශේෂයෙන්ම මේ තුන් සං සියල්ලම සිදු කළේ මේ ධම්මස්තරණය කිරීමට මේ ඇයට කටයුතු සැලසීමේ ධර්මයේ දේශනා කළේ වගේම මේ ප්‍රථමයෙන් මේ අර පොළ කියන්නේ කියලා තිබුණ මොනවද නැහැ ළමයින්ට පොත්පත් එහෙම දුන්නා ඒ වගේ දේවල් කළේ හිත දානයක් වගේ එකක් දෙනවා ඒ අදිස්ත්‍යම කුසලයක්ම කළේ දැන් අවුරුද්දකට උඩදී මේ ගිය සඳහාය වර්ධන කියන මහත්මිය වෙන්නේ එයාට පිටින් දෙන්න සඳහා අතිශයම කාලයක් මේ සඳහාය වර්ධන මහත්මිය ඇතුළු කළා අපට දාහනේ වෙනිච්ච මෙච්චර දුරින්ද හරියට දෙනිච්ච සම්මාසයෙන් ඔහාගේ තියෙනවට කරුණු ධර්ම කාරණා හොඳට අවබෝධ කරගත්තා ඒ වගේම පුළුවන් පුළුවන් හැටියට භාවනාව පිළිරතුණා බොහෝ අවස්ථාවලදී අපිට දක්න ලැබෙන දෙයක් තමයි මරණයට පස්සේ ඒ ගෙදරම ඇවිල්ලා පිළිවෙත යනවා කියන නොඑක ආකාරයෙන් නිිනෙන් බෙදලා නොඑක ආකාර කටයුතු කම් කටයුතු පවත්වන බව. නමුත් මේ නැයනම් පිළිබඳව සංරාජාවර්ධන මෑණියන් පිළිබඳව කියන දෙයක් අපට අසන්නට ලැබුණේ සමහර විට සුද්ධතිය දෙබදී ඇතේ කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන් මේ සිය අප මේ සියලුම කුසල් කලේ ඇය නිසා මේ ඇයට මේ පින් දහම් කරගන්නට අවස්ථාව ලැබුණේ ඒ නිසා ඇයට පින්දීමෙන් මේ මේ කුසල සංයේ ප්‍රධානම අපරමාර්ථය. ඒ නිසා කල්පනා කරන්න අපේ සින්නේ දක්වා කරන මේ සියලුම පින් නිදන් අත්වෙන්නේ කිරීමේ කුසල ඒ වගේම මේ පාසල් ළමුන්ට දහම් පොත් බෙදා දීම මේ දහම් පොත් බෙදා දීම ඉදිරියට දිගටම කරන බව අපට ප්‍රකාශ කළා එසේ කරනු ලබන කුසලෝ ඒ වගේම හිත දෙන ධනත දාන විශේෂාම දුවිසි දෙනකොට වැඩි අධික පිළිසකර දානයක් පරිත්‍යාග කරන බව අපට දැනගන්න ලැබුණා ඒ ආදී සියලුම කුසලයිතව මේ සියලුම කුසල බලයෙන් ඒ මෑණියන් ගම්මේකින් යම් ආකාරයකින් දුගතියකට පත් වෙලා ඇතනම් ඒ දුගතියෙන් අත්මිදීමට මේ කුසල හේතු වස්නා වේවා ඒ මොහොතේ ධම්මා කායසින් සුගති ස්ථානයකට උපදි සුගතියක ඉපදෙන්නාම ඒ සුගති වලදී ලබන්නා වූ සත් සම්පත් තව තවත් දිනු කර ගන්නට වාසනාවක් ඇතේ උද්දත වේවා කොළත තැනක හඳුන්ලා මේ පින්නකට මේ පින් අනුමෝදන් කරන එක යාට දැනিলা අනේ සාදු අනේ සාදු අනේ සාදු කියලා ඒ පින් අනුමෝදන් කළොත් අනුමෝදන් වුණොත් එහෙම ඇයට මේ පින් අපකල පින් ඒ ඒ ඇයි පින්ම කළ පිනක් කියනට ලැබෙනවා ඇති ඒකේ අනුමෝදන් ගන්නට ඒ කියලා අපි මේ අතර සිටිනවා නම් මේ පින් අනුමෝදනාව අසා සිටිනවා නම් ඉල්ලා සිටිනවා අපි මේ පින් අනුමෝදන් කරන විට අනේ සාදු අනේ සාදු අනේ සාදු කියලා ඒ පින් අනුමෝදන් වන්නට ඒක කියලා. මේ අපි කරන ලබන්නේ සේවාවෙන් අපි අයට අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් වීම තුළින් ඇවගේ නෙළෝ යහපත සල සේවා, පරලෝ යහපත සල සේවා. ඒ යම් හේකින් දුක සියපපත් වේනම් දුකින් අත්මිනීමේ මේ කුසල් හේතුන් උපනිෂ්පේ වේවා. ඇයගේ සතු සම්පත්තවතා දියුණුවෙන් දියුණුවටපත් කර ගැනීමට මේ කුසල් හේතු වාස්නා වේවා. අපච්චේම නිවනින් තනසීමට මේ කුසල් ඇයට ඒ කාන්තෙන්ම හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා කියනවා. දැන් අපි සම්ප්‍රදායික වශයෙන් මේ භාෂා කියන්නේ ඉදම් මේ ඥාති නම් හොතෝ කියන පාඨය කියන්නේ ඉදම් මේ ඥාති නම් හොතෝ කියලා. සුඛිතා හොන්තු ඥාතියෝ හොඳයි. එතකොට මේ මාත්‍යයක් මේ තුන්නේ කන්නේ කළා. ඒ වෙනුවෙන් කරන්න තියෙන යුතුකමක් කළා. මේකත් මේ ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය. ඒ මහත්මාගේ නිහිරම නිසා ලැබෙන මේ මහත්මාට මේ ප්‍රයෝගී සුවපත් භාවය ලැබීමට මේ ජීවිතයේදීම නිවාස ලබා ගැනීමට ඒ පිළිසිරි මහත්මාට වාසනාවක් උදා වේවා කියලා සාදු කරනවා. මේ සෑම දිනකටම මේ කුසල ශක්තිය මෙලොව යහපත් සැලසේවා. නිදුක් බව නිරෝගී භාවයේ සුවපත් භාවය ලැබේවා. මේ නිවන් මඟ ගමන් කිරීමට වාසනාව ශක්තිය උදා වේවා. කවදා හෝ දවසකදී ප්‍රාර්ථනීය පරිදි මේ සෑම දිනකටම නිවන සැලසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන මේ කුසල ශක්තිය තුළින් අපට කිසිදාක බාලයන්ගේ මෝඩයන්ගේ ආශ්‍රයක් නොලැබේවා. අපට නිවන් මාර්ග කියා දෙන අපසුබතිය අපට දුක අපට දුස්චරිත වලින් මුදල් අත්‍යචරයේ යොදවන කල්යාණ මිත්‍යන්ගේ මාර්ගයේ ලැබේවා අපට සියලුම ආශ්‍රය කිරීමෙන් අමා මහ නිවන සැනසීමට ලැබේවා කියන අදහස දැක්වෙන ඒ ප්‍රාර්ථනා ගාථාව කියන්නේ එමිනා පුණ්‍ය කම්මෙන් නම ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්සෝ සබ්බ දුක්ඛා සමුච්ඡතු මේ කල සියලුම කුසල සත්‍යයෙන් මෙගේ මෙලොව හත්සත් සැලසේවා පරලොව හත්සත් සත්පත් සේවා නිවනේ සැලසීමට මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීලස්ස නිසම්වද්ධා පචායනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සංග සම්පත්ති නිරුත් අතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමිඤ්ඤතු සම්පත්තේවා නිවස්සේවා